අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ අන්ති පරමං තපෝති තික්ඛා නිබ්බානං පරමං වදන්ති බුද්ධා නහි පම්බජිතු පරූපගාති සමනෝ හෝති පරං විහෙතයන්තෝති ශ්‍රද්ධාවන්ත මහත්වරුනි ශ්‍රද්ධාවන්ත මව්වරුනි ශ්‍රද්ධාවන්ත දරුදැරියනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවතු අරිහත්තු සම්්‍යක් සම්බුද්ධ සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ වදාළ අවවාද ප්‍රාතිමෝක්ෂයට අයත් විශිෂ්ට ගාථාවක් මේ කියුනේ විනය පිටකයේ මහා වග්ගපාළියේ සූත්‍රාන්ත පිටකයේහි ධම්මපද පාළියේ තවත් තැන්වලත් මේ ගාථාව ඇතුළු ආවාද ප්‍රාතිමෝක්ෂ ගාථා තුනක් දකින්න ලැබෙනවා. මා විශ්වාස කරනවා මේ බණ පිරිසේ බොහෝ දෙනෙක් මේ ගාථාව කටපාඩම් කරගෙන තියෙනවා. කන්ති පරමං ගාථාවක්, සබ්බපාපසකරණං ගාථාවක්, අනුපවාදෝ ගාථාවක් කියන ගාථා තුන මීට පෙරත් අපේ මේ පන්තියේදී අපි කියවලා තියෙනවා. මේ ගාථාව සිහිපත් කරන්නට අදහස් වූයේ සම්බුද්ධ ශාසනයේ පරමාර්ථ සිහිපත් කරවනු පිණිසයි. සම්බුද්ධ ශාසනයක් ලෝ පහළවන්නේ කල්ප කෝටි සත සහස්‍ර ගණනාවකින්. නම් වශයෙන් සඳහන් වන අටවිසි බුදුවරයන් වහන්සේලා ගැන සලක බලමු. තණ්හං කර, මේධං කර, සරණං කර, දීපං කර සිව් බුදුවරයන් වහන්සේලා සාරමණ්ඩ කියන එක කල්පයක පහළ වුණා. දීපංකර සරුවඥන් වහන්සේගේ ආයස පරමාශාවෘතු ලක්ෂයයි. උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව මහා කල්ප අසංඛේයයක් බුදුවරයන් වහන්සේලා පහළ වුණේ නැහැ. මහා කල්ප අසංඛේයයක්. අසංඛේය කියන්නේ කොච්චර සංඛ්‍යාවක්ද? 1.140යි. 1.140යි අසංඛේයක සංඛ්‍යාව. කොච්චර ඈතද? මහා කල්පය කියන එක කොච්චර දිගද? යොදුනක් දිග යොදුනක් පළල යොදුනක් උස ඇති. ඒක ඝන ශෛලමය පර්වතයක් උඩින් අවුරුදු 100කට වරක් යන දේවතාවකුගේ දිව සලුව ඇතිල්ලීමෙන් මේ පර්වතයේ යම්තා කාලයකදී මහා පොළවට සමතලා වෙන්න පුළුවන්. ඒක කොච්චර කාලෙකින්ද සිදුවෙන්නේ? අවුරුදු 100කට වාරයක් දිව සලුව ඇතිල්ලීම. යොදුනක් කියන්නේ ඇතක්ම 16ක්නේ. ඇතක්ම 16ක් දිගයි පළලයි උසයි. ඒ පර්වතය පොළොව තලයට සමතලා වෙනවා නම් යම් කාලයක කල්පේ ඊටත් වඩා දිගයි. යොදුනක් දිග පළල උස ඇති. අබ කොටුවක් මුදුන් කොට තබා අවුරුදු 100කට වරක් එක අබෑටයක් අස් කරන. මේක සිදු නොවන දෙයක් උපමාවක්. කවදා හරි අවුරුදු 100කට එකක් බැගින් අඩු කරන මේ අබ කොටුව සියල්ල හිස්සුණා නම් කල්පේ ඊට වඩා ඈතයි ඊට වඩා දිගයි. ඊතරම්ම කල්පේ කියන එක සිතාගන්ට බැරි තරම් දීර්ඝ කාලයක්. කල්පේ කියන එකේ තියෙන අවස්ථා හතරක්. ආයුෂ් කල්පය, අන්තක් කල්පය, අසංක කල්පය, මහා කල්පය කියන්නේ. මේ කල්ප විභාගය කියන්නේ නම් කාලේ ගියොත් පැය ගාණක් අපට යයි. ආයුෂ් කල්පය කියන්නේ ඒ ඒ කාල පරිච්ඡේදවල මිනිස්යන්ගේ පරමායුෂ. අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කාලේ පරමාස අවුරුදු 100යි. දැන් අවුරුදු 74යි. බුද්ධ වර්ෂ ක්‍රමයට කියනවා නම් දැන් මේ 26 වෙනි සතවර්ෂයේ උපදින මිනිස්යන්ගේ පරමාස අවුරුදු 74යි. හේතුව අවුරුදු 100කට එක අවුරුද්දක් පරමාශ අඩු වෙනවා. අවුරුදු 100කට එක අවුරුද්දක් පරමාශ අඩු වෙන බැවින් දැන් ශතවර්ෂ 25ක් ගෙවිලා ඉවරයි. මේ 26 වෙනි ශතවර්ෂය අපි ඉන්නේ. ඒ 26 වෙනි ශතවර්ෂයේ උපදින අයට අර අවුරුදු 100කට එකක් බැගින් අඩු වී ගිහින් ඇති බැවින් අවුරුදු 74යි. සමාජීයතාවට වඩා අඩු වෙන්න පුළුවන් දැන් 100 ක්‍රෙම් බහගෙන යනවා. සමහර කාලවල මිනිස්යන් ගාවස දස වර්ෂයටත් බයයි. සමහර කාලවල අසංකේයයටත් තියෙනවා. ඒ ඒ කාල පරිච්ඡේදවල මිනිස්යන්ග පරමාවශිත කියන්නේ ආයුෂ් කල්පය. අන්තකල්පය කියන්නේ අවුරුදු අසංකේයයක් ආයුෂ ඇති මිනිස්යන්ගේ ආයුෂ අනුපිළිවෙලින් අඩු වෙලා අඩු වෙලා දස වර්ෂයකට බහිනවා. අන්න ඒක අන්තකල්පයක්. එහෙම අන්තක්කල්ප 20ක් යනකොට එක අසංඛ්‍ය කල්පයක්. අන්තක්කල්ප 20ක් එක අසංඛ්‍ය කල්පයක්. අසංඛ්‍ය කල්පය කියන්නේ අන්තක්කල්ප 20යි. ඒ අන්තක්කල්ප 20 ඒකට තියෙන නම් වශයෙන් මිනිසයන් ජීවත් වෙන කාල අන්තක්කල්ප 20ට කියන්නේ විවට්ටායේ අසංඛ්‍ය කල්පය. ඊළඟට ලෝක විනාශ වෙනවා. ලෝක විනාශ වෙමින් පවත්නා කාලය අන්තකල්ප 20ක් තරම් දිගයි. ඒකට කියනවා සංවට්ට අසංඛ්‍ය කල්පය. ඊළඟට ලෝක කෝටි ලක්ෂයක් විනාශ වෙලා අජටාකාශ බාටපත් වෙලා කිස් අවකාශ හැටියට පවතිනවා අන්තකල්ප 20ක් තරම් දිගු කලක්. ඒකට කියනවා සංවට්ටායේ අසංඛ්‍ය කල්පය. ඊළඟට ලෝකේ නැවත සකස් වෙන්න පටන් ගන්නවා. කෝටි ලක්ෂයක් සක්වලයකට සකස් වෙන්න පටන් ගන්නවා හැදෙන්න පටන් ගන්නවා. ඒකට යනවා හැදිලා අවසන් වෙන්න අන්තක්කල්ප 20ක් තරම් දිගු කලක්. ඒකට කියනවා විවට්ට අසංඛ්‍ය කල්පය. දැන් එතකොට මේ අසංඛ්‍ය කල්ප හතරක් ආසු වුණාම මහා කල්ප එකයි. සංවට්ඨ අසංඛ්‍ය කල්පේ සංවට්ඨාය අසංඛ්‍ය කල්පේ විවට්ට අසංඛ්‍ය කල්පය විවට්ට අට්ඨායි අසංඛ්‍ය කල්පය හතර එක්කාසු වීමේදී මහා කල්ප එකයි. කොච්චර කාලයක්? ඒ වාගේ මහා කල්ප 100ක් නෙමේ 1000ක් නෙමේ ලක්ෂයක් නෙමේ කෝටියක් නෙමේ ප්‍රකෝටියක් නෙමේ කෝටි ප්‍රකෝටියක් නෙමේ අසංඛ්‍යයක් කාල බුදුවරයන් වහන්සේලා නැතුව කිසිතරකින් ඒ දීපංකර සරුවක්ඥ පාදමූලයෙන් පසුව නැවත අසංකේයයක් කල්ප ගිහිල්ලා ඒ කොණ්ඩඤ්ඤ බුද්ධ ශාසනය පහළ වුණේ වර කල්පයේ කියලා. නිසාර කල්පයේ කියලා. එකම බුදු කෙනෙක්. කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ පිරිණුණාට පස්සේ මහා කල්ප අසංකේයයක් ගිහින් තමයි මංගල සුමන රේවත ශෝභිත කියන බුදුවරයන් වහන්සේලා හතරනව පහළ වුණා. ශෝභිත බුදුරජාණන් වහන්සේගෙන් පසුව මහා කල්ප අසංකේයයක් ගිහිල්ලා අනෝමදාසී බුද්ධ ශාසනය පහළ වුණා. අනෝමදාසී කදුම නාරද බුදුවරු තුන්නම එක කල්. එතකොට ඒසා දීර්ඝ කාලය ඇතුළත වචන්නේ අසංකේය හතරක් ඇතුළත බුදුවරයන් වහන්සේලා පහළලා තියෙන 12 නමයි. කොච්චර අඩුද බුද්ධෝත්පාද. ඊළඟට නාරද බුද්ධ ශාසනයෙන් පසුව තිවමතුරා බුදුරජාණන් වහන්සේ දක්වා මහා කල්ප අසංකේයයක් බුදුවරු නැහැ. දිවමතුරා බුදුරජාණන් වහන්සේගේ පටන් මේ අපේ බුද්ධ ශාසනය දක්වා මහා කල්ප ලක්ෂය ඇතුළත බුදුවරයන් වහන්සේලා පහළ වුණේ 16 නමයි. කොච්චර දුර්ලභද බුද්ධෝත්පාද. ඒ ලෝ පහළවන දීර්ඝ කාලාන්තරයකින් පාරමී පුරා පහළවන ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්ම සුදු බුදු රැස් වියදෙන දලදා ස්පර්ශ කරමින් ධර්මස්වරයෙන් දේශනා කරන අරින් නැතුව අවිජිතව දේශනා කරන සුද්ධ වූ බුද්ධ ධර්මය අතුරින් ඊතා විශිෂ්ට ගාථාවක් කන්ති පරමන් තපෝතිතිකා ගාථා මේ ගාථාව ඇතුළු ගාථා තුනට කියන්නේ අවවාද ප්‍රාතිමෝක්ෂය මේ ගාථා තුනේ කෙටි තේරුම කන්ති පරමං තපෝතිතිකා තිතික්ෂා නම් වූ ඉවසීම පරම තපසයි හෙවත් පරම සීලයයි පරම ප්‍රතිපත්තියයි ප්‍රතිපත්ති යම්තාක් තියෙනවා නම් ඒ සියලුම ප්‍රතිපත්තියන්ගෙන් ශ්‍රේෂ්ඨතම ප්‍රතිපත්තිය ශ්‍රේෂ්ඨතම සීල ගුණය ශාන්තියයි ඉවසීමයි මේක සංයුක්ත නිකායේ සූත්‍රයකත් කියලා තියෙනවා සීල සමාධි පඤ්ඤානං කන්ති පධාන කාරණං සබ්බේපි කුසල ධම්මා කන්ත්‍යායත්තාව වඩ්ඩරේ සීල සමාධි ප්‍රඥාවන්ට ප්‍රධාන හේතුව ඉවසීමයි සීලම කුසල ධර්ම වැඩෙන්නේ ශාන්තියේ පිහිටා සිටගෙන මොනතරම් බලයක් ශාන්තියේ තියනවාද සීල සමාධි ප්‍රඥාවන් වැඩෙන්නේ ශාන්තිය නිසා ඉවසීම නිසා සීලම කුසල වැඩෙන්නේ ඉවසීම නිසා එතකොට ශාන්තියේ පරම සීලයක් කියා ලෝතුරා බුදුරජාණන් වහන්සේ ආදාළේ ඒක නිසා. නිබ්බානම් පරමං වදන්ති බුද්ධා. ශරුවක්නේ බුදුවරයන් වහන්සේලා නිර්වාණය පරම සැපයයි කියා දේශනා කරනවා. මක් නිසාද ඊට මෙහා තියෙන සියලුම සැප සංකතයට අයිති වෙනවා. සංකතයට අයිති වෙනවා. සංකතයන්ගේ ලක්ෂණ තුනක් තියෙනවා. උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති පිටස්ස අඤ්ඤතත්තම් පඤ්ඤාය ඇතිවීමක් පේනවා නැතිවීමක් පේනවා පවත්නා කල්හි වෙනස් වීමක් පේනවා මේ සංකත ලක්ෂණය මනුෂ්‍ය ලෝකයේ තියෙන සපක් සංකතයි දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක මොන ලෝකෙක තිබුණත් සියල්ල සංකතයි ඇතිවීම නැතිවීම වෙනස් වීම කියන අවස්ථාවන්ටපත් වෙනවා ඒක නිසා ලෝකයේ තියෙන සියලුම සැපතාවකාලිකයි සංක්ලේශයි කෙලෙසුන්ට අරමුණු වෙනවා. ශාස්ත්‍රවයි ආශ්‍රවයන්ට අරමුණු වෙනවා. තෘෂ්ණාවට අරමුණු වෙනවා. ඒක නිසා මේ ලෝකයේ තියෙන යම්තාක් සැප සම්මත දේ වෙත්නම් ඒ සියල්ල අභිභවාගෙන අති ශ්‍රේෂ්ඨ සැපේ නම් වන්නේ ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුව. නහි පබ්බජිතෝ පරූපඝාතේ අනුන්නසන්න කවදාකවත් පරිද්දෙක් නොවේ. නහි සමනෝ හෝති පරං විහෙත යන්තෝ අනුන්ට වේසන්නා කිසිදාක ශ්‍රමණෙක් නොවේ මේ ගාථාවෙන් අනුශාසනා හතරක් දේශනා කළා පරම සීලයේ ශාන්තියයි ඉවසීමයි පරම සැපේ අමා මහ නිවනයි වික්ෂූන් වහන්සේ පරූපඝාතී නොවේ පර හිංසාකාරී නොවේ සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒකම් බුද්ධාන ශාසනං සියලු අකුසල් නොකිරීමත් සියලුම කුසල් කිරීමත් එයින් සිත පිරිසුදු කිරීමක් කියන කරුණු තුන ලෝ පහළ වූ සියලුම සරුවඥන් වහන්සේලාගේ අනුශාසනාවයි. මෙයින් සීල සමාධි ප්‍රඥා ත්‍රිශික්ෂාව කියලේ. අනූප වාදෝ අනූප ඝාතෝ පාති මොක්ඛේච සංවරෝ මත්ඤ්ඤුතාච භක්තස්මින් පන්තංච සයනාසනං අදිචිත්තේච ආයෝගෝ ඒතං බුද්ධාන ශාසනං එතන කරුණු හයක් කියවේ අනූපවාදෝ අනුන්ට දොස් නොකිය යුතුයි අනූපඝාතෝ අනුන් කලාපෙලා හිංසා පීඩාවටපත් නොකළ යුතුයි පාතිමොක්ඛේච සංවරෝ ශික්ෂාපද සීලේ මනාව සංවරව පිහිටා සිටිය යුතුයි මත්ඤ්ඤතාච පත්තස්මින් සිව්පසය පමණ දැන පරිභෝග කළ යුතුයි. පන්තංච සයනාසනං විවේකස්ථාන වලට මේ භාවනා කළ යුතුයි. අධිචිත්තේච ආයෝගෝ සමති විපස්සනා වඩා ධ්‍යාන අභිඥා මාර්ගඵල උපදවා ගත යුතුයි. ඒතම් බුද්ධාන ශාසනං මේ කරුණු හය ලෝපහලෝ සීල බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාවයි. මේ ගාථා තුලින් කියනවා උපදේශ කරුණු අනුශාසනා කරුණු 13ක් පළමු ගාථාවෙන් 4යි දෙවෙනි ගාථාවෙන් 3යි තුන්වෙනි ගාථාවෙන් 6යි විනය පිටකේ පණවන්න පෙර සරුවඥන් වහන්සේ අවුරුදු 20ක් භික්ෂුන් වහන්සේලාට උපෝසත කර්ම වශයෙන් භාවිතා කළේ දේශනා කළේ අනුශාසනා කළේ මේ ගාථා තුනයි එනිසා මේක කියනවා අවවාද ප්‍රාතිමෝක්ෂය දීර්ඝායුෂ්ක බුද්ධ ශාසනවලදී අවුරුදු 7කට වරක් 6කට වරක් 5කට වරක් කොහොම 6 මාසිකට වරක් සංඝයා රැස් කරලා ඒ ඒ සරුවඥන් වහන්සේලා ආවාද වශයෙන් විනය පිටකේ වශයෙන් දේශනා කරන්නේ මේ ගාථා තුනයි. මේ ගාථා තුන මහා බල සම්පන්න ගාථා තුනක්. මේ ගාථා තුنين කියවෙන්නේ බුද්ධානුශාසනාව. ලෝතර බුදුරයන් වහන්සේලා ලොවට දෙන අනුශාසනා පන්තියක් මේ ගාථා තුنين කියවේ. ඒකට මේවා අපි පාඩම් කරගන්න ඕනේ. මේවා අපි ධාරණය කරගන්න ඕනේ. මේවා අපි මෙනෙහි කරන්නට ඕනේ. මේවාට අනුව අපේ ජීවිතේ පවත්වන්නට ඕනේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උපදේශය මෙහිමයි. එතකොට මේ ගාථා තුන මම කෙටියෙන් ඉදිරිපත් කළේ ඉතා වැදගත් කරුණු කීපයක් සිහිපත් කරන්නට. ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරාසංකේය කල්පලක්ෂයක් පාරමී පුරා බුදුබාට පත්වලා ලොවට අමා දහම් රැසි වස්සවල සූවිසි අසංගණන් ජනතාව දිවනට පමුණුවලා අනුපාදිශේෂ පරිනිර්වාණයටපත් උනේ අනාගතයේ අවුරුදු 5000ක් මගේ ශාසනය නිර්මලව පවතිවා කියලා අදිෂ්ඨාන කරගෙන. ඒ සඳහා සක්දෙව් රජුවන්ටත් භාර කළ සම්බුද්ධ ශාසනය ශ්‍රී ලංකා අනාගතයේ බලා ශ්‍රී ලංකාව වෙනුවෙන් මහා අදිෂ්ඨාන පහක් කළා. බෝධීන් වහන්සේ පිළිබඳ අදිෂ්ඨාන තුනකුත් තුපාරාමේ චෛත්‍ය රාජන් වහන්සේ පිළිබඳ එකකුත් රුවන්වැලි චෛත්‍ය රාජන් වහන්සේ පිළිබඳ අදිෂ්ඨානයකුත් කියලා මහා අදිෂ්ඨාන පහක් ශ්‍රී ලංකාව වෙනුවෙන් කළා. කුඩා අදිෂ්ඨාන සිය ගණනාවක් කරලා තියෙනවා. ශ්‍රී ලංකාවට තුන් වාරයක් වැඩම කරවලා ශ්‍රී ලංකාව ක්ෂේම භූමියක් බවට පැමිණෙනවා. ඒ භාග්‍යවත් බුදුරන්සේගේ මහා කරුණාව නිසා ශ්‍රී ලංකාව කම්පා කරවමින් මිහිඳු මහ රහතන් වහන්සේ සම්බුද්ධ ශාසනය ශ්‍රී ලංකාවේ පිහිටුවා. අඛණ්ඩව අද දවස දක්වා අපේ බෞද්ධයෝ අපේ මුතුන් මිත්තෝ ජීවිත පරිත්‍යාගයෙන් බුදු සසුන ආරක්ෂා කරගෙන ආවේ ගෞරවයේ පිණිස නොවේ මඟඵල නිවන් අවබෝධ කර ගැනීමේ ශ්‍රේමස්ථානයේ හැටියට. ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනය අන්ධකාර යුගයන්හිදී තේරවාද බුද්ධ ආගම පවත්නා බුරුම රට, සියම් රට ආදී බෞද්ධ රටවලින් සම්බුද්ධ ශාසනයේ උපසම්පදා භික්ෂුන් වහන්සේලා ගෙන්නලා නැවත නැවත ශ්‍රී ලංකාවේ ශාසනයට පුනර්ජීවය දීලා තියෙනවා. ඒ බුරුම රට, සියම් රට ආදී රාජධාන වලට ශ්‍රී ලංකාවෙන්ද බුද්ධ ශාසනය ගෙන යනු ලැබුණා. ඒ විදිහේ අන්‍යෝන්‍ය සුහදතාවයෙන් බෞද්ධ රාජධානි බෞද්ධ රාජරාජ මහා මාත්‍යවරු බෞද්ධ භික්ෂූන් වහන්සේලා සංඝ පිටුන් වහන්සේලා නිසා තේරවාද බුද්ධ ආගම නොපිරිහි අවුරුදු 2535ක් අද දවස දක්වාම පවත්වාගෙන ඉන්න පුළුවන්. ඒ අනුව සලක බැලීමේදී බුදුරජාණන් වහන්සේගේ ජන්මලාභය ලැබුණු ඉන්දියාවට නැත්නම් ජම්බුද්දීපයට අදේ දායාදය බොහොම දුර්ලභ වෙලා තියෙනවා. නමුත් ශ්‍රී ලංකාව එවාගේම බුරුම රට, සියම් රට ආදී තේරවාද බෞද්ධ රටවල් ඉතාම ටිකක රටවල් තුනක පමණ අද දවස දක්වා අසම්මිශ්‍ර වූ තේරවාද බුද්ධ ආගම හොඳින් පවතී. විශේෂයෙන්ම මේ මේ තේරවාද බුද්ධ ශාසන පවත්නා රටවලට අපි වරින් වර යා යුතු වෙනවා ඒ ඒ රටවල තියෙන ආගමික ප්‍රතිපත්ති සොයා බලා ඒ වායින් ගත යුතු සාරවත් ධර්ම කොටස අපි අනුගමනය කළ යුතුයි. ඒ අනුව මේ අවුරුදු කීපයකට පෙර ලංකාවේ මහා විසුද්ධාරාමයේ මුලින් වැඩ ඉඳලා පසු කාලයක ගාල්ලේ ධර්මායතනයේ වැඩ ඉන්න පූජ්‍ය යෝ ඥානින්ද සයාඩෝ ස්වාමින් වහන්සේ අපට බොහෝම උනන්දු ඇති කෙරෙව්වා ඒ රටට යමු. ඒ රටේ තියෙන බෞද්ධ ප්‍රතිපත්තිය අපි ඉගෙන ගනිමු කියලා. ඒ ස්වාමීන් වහන්සේ ලංකාවට වැඩලා අවුරුදු 40කට වැඩි. උනාසේ ලංකාවට ඇවිල්ලා එකවරක් ගිහින් නැවත වාරයක් ආවම අවුරුදු 40කට පස්සේ තමයි මේ පසුගිය කාලේ යන්න අවස්ථාව ලැබුණේ. උන්වහන්සේට සිංහල භාෂාව හොඳට පුළුවන්. හොඳට සිංහලෙන් ධර්ම දේශනා කරන. උන්වහන්සේගෙන් ඊට අවුරුදු 29කට ඉස්සර 1963 බුරුම භාෂාව ගැන සාමාන්‍ය දැනීමක් මටත් ලබා ගන්න පුළුවන්. ඒ කාලේ තමයි කිව්වේ අපි යම් බුරුම රටට එහි තියෙන හොඳට ත්‍රිපිටක ධර්ම ඉගෙන ගන්න මධ්‍යස්ථාන, භාවනා මධ්‍යස්ථාන, ඉතින් අපේ ආචාර්ය උපාධ්‍යාය ස්වාමින් වහන්සේලාගේ හැවෙනි මෙතෙක් කල් ගත කළ මට උන්වහන්සේලාගේ අවසර ලබා ගන්න තුරු ගමන පමා කළා තවත් ඒ රටේ තිබිච්ච යම් යම් බාධකයන් නිසා. ඒකම පසුගිය කාලයේ දැනට විශ්‍රාම ගිය අග්‍ර විනිශ්චයකාර පින්වත් හාරින්ද රණසිංහ මැතිතුමා අපට ආරාධනා කළ ඉතා විශිෂ්ට ධර්ම ග්‍රන්ථයක් සිංහලට පරිවර්තනය කරනු ලැබුවා අභිධර්ම පිටකයේ 6 වෙනි යමක ප්‍රකරණ බුරුමසන්න විශාල ග්‍රන්ථයක් ඒ වෙලාවේ කිව්ව අපි මේ වැඩ ඉවර කළා බුරුම රට ගිහින් එමු ඉතින් එහෙම වර්ෂයෙන් වර්ෂය අපට කාලය අතික්‍රාන්ත වූ අතර 1990 ඒ සඳහා කටයුතු සූදානම් කළා. විශේෂයෙන් මේ රාජ්‍ය සේවා බෞද්ධ සංගමයේ ප්‍රධාන ලේකම්තුමා වන යු.එස්. මුදලගේ මහත්මයා අපේ ප්‍රධාන කප්පියකාරකතුමා හැටියට අපි පත් කරගත් අතර පූජ්‍ය ගුරුම ස්වාමින් වහන්සේත් නිමල වාරණ්‍ය වාසී පූජ්‍ය වැලිමඬ ධම්මදාසී ස්වාමින් වහන්සේත් නාටක නාරාණ්‍ය වාසී පූජ්‍ය හැවන්පෑලස්සේ චන්දවංශ ස්වාමින් වහන්සේත් අනුරාධපුරෙන් යා පදවියේ ගල්පියුම ආරණ්‍ය වාසී පූජ්‍ය දොරණුව සුමනතිස්ස ස්වාමින් වහන්සේ කියන ස්වාමින් වහන්සේලාත් මමත් එවාගේ පින්වත් යුඑස් මුදලිගේ මහත්මයා ඇඹිලි පෙට්ටියේ පින්වත් කරවිට කුමිස් මුදලාලි මහත්මයා එවාගේ පින්වත් ප්‍රේමදාස මෑණියෝ පින්වත් චන්ද්‍රා රත්න මහත්මිය පාදුක්කේ පින්වත් ලීලාවති අබේගුණ වර්ධන මෑණියෝ මේක හදාරලා තියෙනවා මහා සතිපට්ඨාන සූත්‍රයෙහි එන තුන්වෙනි විදර්ශනා භාවනාව. චතු සම්පජඤ්ඤ පබ්බේ. ඒක කියලා තියෙනවන්නේ ගමනක් යන ඉස්සර කරුණු හතරක් හිතන්න ඕනේ. සාර්ථක සම්පජඤ්ඤය, සත්‍රාය සම්පජඤ්ඤය, ගෝචර සම්පජඤ්ඤය, අසම්මූල සම්පජඤ්ඤය. සාර්ථක සම්පජඤ්ඤය කියන්නේ ගමනක් යන ඉස්සර හිතන්න ඕනේ මේ ගමන පුණ්‍ය ගමනක්ද නැත්ද? ඒ ගමන පුණ්‍ය ගමනක් නම් කුසල් වැඩෙන ගමනක් නම් සාර්ථකයි නැත්නම් අසාර්ථකයි. ඒ අපේ ගමන පුණ්‍ය ගමනක් බව අපට පැහැදිලි වෙනවා. ඊළඟට සප්‍රාය සම්පජඤ්ඤේ බලන්න ඕන. මේ යන ගමන සුදුසුද නුසුදුසුද? ඒ කියන්නේ සංවර සීලීද අසංවර සීලීද? කැපද අකැපද කියන එකයි. Tamange සීලාදී ගුණයන්ට බාධකද නැද්ද කියලා විමසලා බලන්නට ඕන. එසේ බැලුවාම මේ ගමන අපට සප්‍රාය වුණා. මුලින් අසත්‍රාය හේතු රාශියක් වෙලා වර්ෂයක් පහ වුණා. ඊළඟට මේක සත්‍රාය වුණා අපේ ගමනට සීලාදී ගුණයන්ට කිසිද බාධාවක් නැතුව මේ කියාගන්න කැපසරුක්කන්දමින් යෙදුණා. විශේෂයෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේලා හැටියට අපේ ගරු ස්වාමින් වහන්සේලා කිසිම කෙනෙකුට මිල මුදල් ආදී පිළිබඳ විධාන කෙරුවේ නැහැ. සදාවතුන් බොහෝම ශ්‍රද්ධාවෙන් කැපසරුක්කන්දමින් අපේ ගමම් බරපන්නාදී යොදවලා තියෙනවා. මෙතෙක් කල් අපි ඇහුවෙත් නෑ කොච්චරද වියදම් වුණේ කොච්චරද ලැබුණේ මොනවාක්වත් අපි අහන්නේ අපට අවශ්‍ය නෑ ඒවා සදාත් බෞද්ධයන්ගේ යුතුයකම් බොහොම කැපසරු පන්දමින් සීලාදි ගුණයන්ට පටහැනි නොවන හැටියට සත්‍රාය ලෙස අපේ ගමන සංවිධානය ඊළඟට ගෝචර ගෝචර කියන්නේ ගමනේදී යාමේදීත් ඒමේදීත් හැම තැනකම ගන්න භාවනාව මොකක්ද භාවනාවකින් ඕන යන්නේ සිටේ අපේ පිරිස ඔක්කොම භාවනා කල්පුරුදු පිරිසක් ගරු ස්වාමින් වහන්සේලාත් අපේ ගමනට සහභාගී වූ පින්නතුන්. විශේෂයෙන්ම තම තමා කල්පුරුදු බුදුගුණ භාවනා, මෛත්‍රී භාවනා, විපස්සනා භාවනා ආදී අදිෂ්ඨාන කරගත්. අනික අසම්මූල සම්පජාය. ඒ කියන්නේ ගමනක් යන ඉස්සර හිතන්න ඕනේ කවුද මේ යන්නේ? මම කියා කෙනෙක් නෙමෙයි. ගමනක් යන්න ඕනේ කියා හිතක් පහළ වෙනවා. ඒ හිත නිසා චිත්තක්‍රියා වායෝ ධාතුවක් පහළ වෙනවා. ඒ වායෝ ධාතුවෙන් කාය චෝපනී කියන කාය විඤ්ඤාතිය පහළ වෙනවා. කාය චලනය. ඒ චලනය අනුව මේ ස්කන්ධ පංචකයාගේ ගමන් ඉරියව්වක් පවතිනවා නාම රූප දෙකක පැවැත්මක් ස්කන්ධ පහක පැවැත්මක් ආයතන 12ක පැවැත්මක් ධාතු 18ක පැවැත්මක් පටිච්ච සමුප්පාදයක පැවැත්මක් සූවිසි ප්‍රත්‍යයක පැවැත්මක් මේවා ආවර්ජන කරන්න ඕන අසම්මූල සම්පජාය ඉතින් මේ කරුණු සියල්ල අපි සිතේ දරාගෙන අපේ පූජනීය මීතිරිගල බහෝපාධ්‍යාය මාහිමියන් වහන්සේ පූජනීය කඩවැත්තේ පඬිතු මාහිමිපාණන් වහන්සේ ආදී ශාසන භාරධාරී සංඝ පිටුන් වහන්සේලාගේ සුපේසන ශික්ෂාකාමී සංඝ රත්නේ ආශිර්වාදය ඇතුව පසුගිය දෙසැම්බර් මාසේ 16 වෙනිදා ශ්‍රී ලංකාවෙන් අපට ඒ පුණ්‍ය චාරිකාව ආරම්භ කරන්න පුළුවන්. මේ යන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ශාසනය පවත්නා රටකට. මේ යන්නේ ශාසනයේ ප්‍රතිපත්තියේ පිළිබඳ අවබෝධයක් ලබන්නට. අපෙන් යමක් ඒ රටට, ඒ රටෙන් යමක් අපට ලබා ගන්න. එයන්ද පෙර දවසේ නොයායුතු තරමට බාධාවන් පැමිණිය. බුරුම රටේ নানা ප්‍රකාර කලබල තියෙනවා කියලා නොයෙක් රටවල් වලින් ලැබිච්ච බිහිසුණු ආරංචි නිසා ගමන නවත්තන තරමට කරුණු යෙදුවා. නමුත් අපේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපට උපදෙස් දීලා තියෙනවා පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තම අතලෝ දහම ආවතන කම්පාන වෙනවා නම් ඒක මංගල ධර්මයක් ශෝක නොවෙනවා නම් කෙලෙස් උපදවා නොගන්නවා නම් බිය නොවෙනවා නම් ඒක මංගල ධර්මයක් ඒක රහතන් වහන්සේලාට පිළිහෙතන ගුණ අපි ඒවා උත්සාහයෙන් සීනුවෙන් කුරුදු කරන්න ඕනේ ඒ වගේම අපට අන්තරාවන් බාධාවන් තිබෙද්දී අපට ය아가න්න පුළුවන් වුණා අපේ පින්වත් නන්දසේන මහත්මිය ලැහැම ගුවන් තොටුපුවට ගෙනලා අපට සියලු පහසුකම් සලසලා දුන්නා. ඒ ගමනේදී අපේ පූජා භාණ්ඩ රාශියක් අපට ගෙන යන්න තිබුණා. ඒ කොම් කිසි කරදරයක් නැතුව ඒ රටට ගෙන ය아가න්න පුළුවන්. ලංකාවෙන් දවල් 11 කුත් ගානකට පැට්ටිතව අපි තායිලන්තයේ බැංකොක් නුවරට හවස 4ට සම්ප්‍රාප්ත වුණා. එෙහිදී ලංකාවේ සිටින තායි සිල්මෑණි කෙනෙකුගේ උපදේශ පරිදි එතුමියගේ සහෝදර මහත්මයෙක් අපිව බොහොම ගෞරවයෙන් පිළිඅරගෙන නැවතුම් පොළට එකතු කරගෙන ගියා. තායිලන්තේ කියන්නේ අද කාලේ හැටියට ශාල දියුණු ශාස්ත්‍රීයක රටක්. අපට සැතපුම් 30ක් පමණ දුර වත් මහදා කියන මහා ධාතු විහාරයේ කියන විශ්වවිද්‍යාල පන්සලක ඉඳ ලැබුණා. ඒකේ තියෙනවා භාවනාංශයක් වෙනවා. එහි අපි නැවතුණා. ඒදී අපිට දවස් 5ක් ගත කරන්න පුළුවන් වුණා ඒ කාලය තුල ඒ රටේ තියෙන ඉතාම වැදගත් පූජනීය ස්ථාන රාශියක් අපි දැක බලාගත්තා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවෙන් බුරුම රටට තෑගි කරලා නැවත තායි රටට ලැබුණු මරකත මණිකතෙන් නිමවන ලද තාමත්ම දර්ශනීය බුදු පිළිම වහන්සේ නමක් වැඩෙන නිමරල් බුද්ධ විහාරය. ඒ වගේම මාබල් බුද්ධ විහාරය. ඒ වගේම කඳු මුදුනක් මත පිහිටි තාම ශ්‍රමණීය ප්‍රසාදනීය පූජනීය ස්ථානයක් වන ගෝල්ඩන් මවුන්ට් කියන විහාරස්ථාන. ඊටත් වඩා 70 40ක් 50ක් ඈත පිහිටි තාමත්ම දර්ශනීය අක්කර 1000ක තරම් පැතිර පවත්නා වූ වටිනා භාවනා උයනක්. එතෙන් කියන්නේ බුද්ධ මවුන්ටෙන් කියලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ සක්මන් කරන විලාසයෙන් තාමත්ම ශාන්ත දර්ශනයක් ආත්පස භාවනා කුටි වර්ෂයකට වරක් භික්ෂූන් වහන්සේලා මාසයක් මුළුල්ලේ භික්ෂූන් ලක්ෂයකට වඩා එක්කාස් වෙලා භාවනා කරන උයනක්. ඒ ස්ථාන වලට ගිහිල්ලා අපි බුද්ධ වන්දනා කළා, ඥාන වන්දනා කළා බොහෝ තැන්වල, ධම්මචක්ක සජ්ජායනා කළා, භාවනා කළා. යන්නේන ගමන්හිදීද අපි බුදුගුණ වැඩිම ආදී වටිනා ප්‍රතිපත්ති වලින් නොසිස්ස කාලයේ ජීවන්ත උත්සාහ කළා. දවස් පහක් අපි තායිලන්තයේ පූජනීය ස්ථාන වැඳ පුදාගෙන අපට බාධකව තිබුණු බුරුම රට ගමනට කිසි බාධාවක් නැති බව සොයා බලා 21 වෙනිදා දෙසැම්බර් 21 වෙනිදා ශංගුනූරට ය아가න්න පුළුවන් වුණා. පූජනීය බුරුම ස්වාමින් වහන්සේගේ දැන්වීම අනුව බුරුම රට ගරු ස්වාමින් වහන්සේලා සමිනාපෝ පිළිඅරගෙන නැවතුම් පොලකට එක්වාසු කරගෙන ගියා පස්චිමාරාම විහාරේ. ඒ දවස් 8ක් එහි නැවතී සිටියා 29 දක්වා. ඒ කාලය තුල බුරුම රට රැඟුන් නුවර ප්‍රදේශිකාමත්ම පූජනීය ස්ථාන රාශියක් අපි වැඳ පුදාගත්තා. තපස්සු බල්ලුක් වෙළඳ දෙදෑයන් විසින් ගෙනාව කේශ ධාතුන් වහන්සේලාගෙන් අටෙන් කොටසක් තැන්පත් කොට ඇති මුල් කතාවන් කියන ඉතාම වැදගත් පූජනීය ස්ථානයේ වන්දනා කළා. ඒ ස්ථානයේ දැකුම් කටයුතු රහසක් තියෙනවා මාසිකට වරක් දින පහක් මුළුල්ලේ ප ဋ ාණ් රෑ දවල් සජ්ජායනා කරනු ඇතන. එවාගෙම සූලේ චෛත්‍ය කියලා ඒ නගරයේ මැද්දේ පිහිටා තිබෙන අවුරුදු 2000කට වඩා ආකාරණී චෛත්‍ය රාජාන් වහන්සේ. ඒ වගේම අඩි 216ක් දිග සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ඉන්න මහා බුද්ධ විහාරය ඕවා අපි දැක බලාගත්තා. විශේෂයෙන්ම 22 වෙනිදා 23 වෙනිදා අපේ පින්වත් ප්‍රේමදාස මෑණියන් මේ ලංකාවෙන් සූදානම් කරගෙන ඉතාමත්ම ප්‍රසාදනීය සරුවක් ධාතු නිදාන් කළ කළුවරලියෙන් නෙළන ලද සමාධි ප්‍රතිමා වහන්සේ ඊටාම ගෞරවයෙන් උස්සවාශ්‍රීයෙන් එම චංගුන් නුවර තියෙන අග්‍රගණ්‍ය පූජනීය ස්ථානය වෙන ශ්‍රේත ගෝන් චෛත්‍ය රාජන් වහන්සේට පූජා කරන්න පුළුවන්. ලංකා තානාපති අලවතුල මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා එම ශ්‍රේත ගෝන් චෛත්‍ය රාජන් වහන්සේගේ භාරකාර මණ්ඩලය ඉදිරිපත් වෙලා ඒ අපේ පූජා බොහොම ගෞරවයෙන් පිළිගත්තා. ඒ බොහෝම ගරුත්වයෙන් මේ ස්ථානයේ වැඳ පුදාගත්තා. එතෙන්දීත් අපි ඥාන වන්දනා කරලා ධම්මචක්ක සජ්ජහනා කළා. ඡාම වටිනා වන්දනාවක් සම්පූර්ණ කරගත්තා. ඇත්තෙන් මේ සේදගෝන් චෛත්‍ය රාජන් වහන්සේ ඇතුළු ගුණම රට තියෙන පූජනීය ස්ථාන දකින කොට අපට ලෝතුරා බුදුරජාණන් වහන්සේමයි සිහි වෙන්නේ. මොකද? හං වං පාටේ කියන ස්වර්ණාලිප්ත චෛත්‍ය රාජන් වහන්සේ. අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ තියෙනවානේ සුවන්න වන්නෝ කියලා ලක්ෂණයක් සංවම් පාටයි සරුවක්න ශ්‍රී දේහය. ඒ සරුවක්න ශ්‍රී දේහයෙන් සවනක් ගන්න බුදුරැස් වීදීම අපට සිහි වෙනවා මේ චෛත්‍ය රාජන් වහන්සේලාගේ දකින්න. සංවම් පාටින් බබල සතරම් පාටින් බබලනවා මේ චෛත්‍ය රාජන් වහන්සේ. ඊළඟට අපි 23 වෙනිදා 24 වෙනිදා විශේෂයෙන්ම ඒ රටේ මේ 6 වෙනි වරට ධර්ම සංගායනාව කළ පූජනීය ස්ථානය කියන්නේ චක්ක සංගායනා විහාරයට ගිය. ඒකට කියන්නේ මහා පාෂාණ ගුහා කබාය කියලා. ඒ ස්ථානය අතිශයින්ම දර්ශනීයයි. එහි තියෙනවා ත්‍රිපිටක පරියාප්ති තක්ෂිලාවක්. ඒක අපේ සිංහල වචනින් කියන්නේ විශ්වවිද්‍යාලය කියලා. එහි භාවිතා කරන්නේ පරියාප්ති තක්ෂිලාව කියලා. එතන සම්පූර්ණයෙන් ත්‍රිපිටකය උගන්වනවා භික්ෂූන් වහන්සේලා ඉන්නවා 380ක් පමණ ඉගෙන ගන්න ශිෂ්‍ය පිරිස. භික්ෂූන් වහන්සේලා කොහොම නොමිලේ උගන්වන්නේ. ගමන් පහසුකම් සිව්පස පහසුකම් රජයෙන් හා දායක පින්නතුන්ගෙන් ලැබෙන බොහෝම පිරිසිදුව බුදු දහමේ හදාරන. ඊළඟට අපි ගියා තවත් ඒ වගේ පූජන ස්ථාන රාශියකට දවස් 8 ඇතුළතින් ශ්‍රී ලංකාවේ භික්ෂූන් වහන්සේලා බුරුම රටට වැඩම කරවා බුදුසසුන පිහිටුවන ලද ඉතාමත්ම ඓතිහාසික තැනක් වන කල්යාණ වංශ සීමා විහාරයට අපි ගිය අපේ ගුණවරේ සැඟුණු වර සිට සතපුන් 60ක් ඈත. ගමන් පහසුකම් අපට වාහන දෙකක් යෙදුණා. එහිදී තැඟුණුවරට ගිහින් අංසාවතිය කියන ඓතිහාසික නම ඇති විහාරස්ථානයේ තහහි මහා චෛත්‍ය ස්ථානයට අපි ගිහින් යන්නේ. එතන ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩියා කියන ඓතිහාසික સિદ્ધාන්තයක් තියෙනවා. ඒ නුවර වාසීන් ඒ බෞද්ධයෝ බොහෝම ගෞරවයෙන් එතන පිළිගන්නවා ලෞතර බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ දෙන්න වැඩියා කියලා. ඒ වගේම අපි ඒ ස්ථානයේ මේ වන්දනමාන කරලා තවත් තැනකට ගියා බෞද්ධ පිරිවෙනකට භික්ෂූන් වහන්සේලා 700ක් ඉගෙන ගන්න තැන. එතන කියන්නේ ශ්‍රී මංගල පිරිවෙනකේ. තාමත්ම ශාන්ත දර්ශනයක් ඒ භික්ෂූන් වහන්සේලා 700ක් එක තැන දකින කොට අපට පුදුම සතුටක් ඇති වුණා. අනේ අපේ ලංකාවේ නම් මේ වාගේ නෑ නේද කියලා කනගාටුවකුත් ඇති වුණා. නමුත් ඒ දර්ශනය අපට බුද්ධ ශාසනයේ චිරජීවනයේ හේතු වෙන මහා ජය සංකේතයක් වගේ හිතට දැනෙනවා. මේ වාගේ සිල්වත් ගුණවත් ප්‍රතිපත්තිගරුක භික්ෂූන් වහන්සේලා ධර්ම විනය හදාරලා බුදු සසුන ආරක්ෂා කරනවා නේද කියලා අපට ලොකු සන්තෝෂයක් ඇති වුණා. ඒ වගේම අපේ මේ පේගුණුවර කල්යාණ වංශ විහාරය ආදී පූජන ස්ථාන දැකලා නැඳලා නැවත රංගුණුවරට ඇවිදින් 29 වෙනිදා ගමන් පහසුකම් සැලසාගෙන සැතපුම් 400ක් ඈත මණ්ඩලේ නගරයට ගියා. පැය 16මාරක් ගත වුණා දුම්රිය ගමනට. තැංගුන් නුවර සිට හැතපුම් 400ක් මානේ මණ්ඩලය දක්වා හාත්පස තෙන්නේ කෙලවර නොපෙනෙන විශාල වෙල්යාලව. කෘෂිකාර්මීන් දියුණු මේ රට ඒ ධාන්‍ය වලින් ස්වයං පෝෂිත බව හොඳින් පෙනී ගියා. අපේ පැරණි බුද්ධ කාලයේ තිබුණු සෞභාග්‍ය අපට සිහි වුණා ඉන්දියාවේ ලංකාවේ මෙහෙම නේද තිබිලා තියෙන්නේ කියලා. ඊළඟට මණ්ඩලයේ නුවර අපි බොහෝම ගෞරවයෙන් අපව පිළිඅරගෙන මහා විසුද්ධාරාමේ නායක ස්වාමින් වහන්සේ ඇතුළු සංඝයාට පහසුකම් සැලසලා දුන්. කිස්වෙනිදා අපේ මණ්ඩලයේ නුවර පූජනීය ස්ථානවලට වඳින්න එක්කාසු කරගෙන ගියා. මණ්ඩලයේ ටවුන් කියලා බොහෝම දර්ශනීය කඳු මුඳුනක් තියෙනවා. ඒ කඳු මුඳුනට ගියාම හාත්පස පෙනෙන්නේ ඉර රශ්මියෙන් සූර්ය රශ්මියෙන් දිලිසෙන බබලෙන චෛත්‍ය මාලක උතුමාකාර චෛත්‍ය විහාරස්ථාන අපට දකින් ලැබෙන ආත්පස හැමතැන ඇතපුන් තුන හතරක් ඈතින් පේන විශාල ගංගාව අයිරාවතී ගංගාව ඉන්නකොට සගායින් කියන මහා ආරණ්‍ය පිහිටි කඳු යකේ තිබේ එම මණ්ඩලයේ ටවුන් කියන පූජනීය ස්ථානයේ කඳු මුදුනට ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩියා කියලා ඒ නුවර වාසීන් අපට අතීත සිදුවීම් කියලා කිව්වා. ඒ සම්බන්ධ සංකේතයක් එතන නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඒ ස්ථානයේ වන්දනමාන කරගෙන උදේවරුේ සවස් වරුේ අපේ නැවත ඒ නුවර ඉතාමත්ම දාර්ශනික ස්ථාන රාශියකට ගියා. එයින් එකක් තමයි විනය සූත්‍ර අභිධර්ම කියන පිටකත්‍රය අපේ පුස්කොළ පොත්වල ඉස්සරලා ඉලා තිබුණේ දැන් කාලේ මේ මුද්‍රණ පාසුකම් නිසා කරදාසි කොළවල අච්චු ගහනවානේ මේට අවුරුදු 200කට ඉස්සර 200ක් 300ක් අතර කාලයේ මින්දුන් රජතුමා විසින් මුළු ත්‍රිපිටක අකුරක් අඩු නැතුව කිරිගරුඬ ශිලා පළකවල ලියවලා තියෙනවා. ඒ කියන්නේ තාමත්ම ගරුත්වයෙන් එකම සෙනස්මකට නිලුම් මලක හැඩයක් නිලුම් පෙත්තක හැඩයකට කිරිගරුඬ ගල් කපලා ගල් ලෑලි සකස් කරලා දෙපැත්තේ සම්පූර්ණ ත්‍රිපිටක ලියලා තියෙනවා. ඒවා මල් ආසන වාගේ හොඳට ආරක්ෂක ගර වලින් වට කරලා තියෙනවා. මේ විදිහේ ගල් ලෑලි නැත්නම් ගල් පළක 1740 ගාණක්. ඒ පූජනීය ස්ථානයේ පෙළි පෙළි පෙළි හිටවලා තියෙනවා. ඇත්තෙන් ඒවා දකින්නකොට අපට ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ අනාගත වාක්‍යය සිහි වුණා. උන්වහන්සේ අදාළන්නේ මගේ ශාසනයේ මම පිරිනවම් පාන්නේ එක නමයි. 84000ක් සරුවඥන් වහන්සේලා ජීවමානයි කියලා උන්වහන්සේ ප්‍රතිඥා දුන්නානේ. මෙහෙම නේද මේ ජීවමාන බුදුරු රැකගන්නේ කියලා අතීතයේ සිට අපේ බෞද්ධ රජදරුවන් ගැන බෞද්ධ නායකයන් ගැන අපට විශාල සන්තෝෂයක් ඇති වුණා. ලංකාවේ කවදාරි මේ වගේ ගල්වල ත්‍රිපිටක ධර්මයේ පිහිටුවන් දැත්නම් කොච්චර උතුම්ද කියලා අපට හිතු. නමුත් ලංකාවේ වගේ කිරිගරුඬ කියන ගල් වර්ගේ නැහැනේ. ඒ රටේ තියෙනවා. ඒවා නිසි හැටේට මේ විදිහට ත්‍රිපිටක ධර්මයේ ලියවන්න මොනතරම් කාලයක් ඒ අයට ගත වෙන්නේ නැද්ද? නමුත් උත්සාහය, ඡන්ද චිත්ත, විරිය, වීමංසා තියෙනවා නම් කරන්න බැරි දෙයක් නැහැ. මේ මෙන්ඩුම් රජතුමාගේ පුත්‍ර බුරුම රට අන්තිම රජතුමා තිබෝ තිබෝ කියන රජතුමා ත්‍රිපිටක අට කතා සියල්ලම ඒ වගේ තිරිගරුණ ගල්වල කොටවලා තියෙනවා. ලියවලා තියෙනවා. ඒවත් අර වගේම වෙනම විහාරස්ථානයක සුරක්ෂිතව තියෙනවා. මේක ඉතාම වැදගත් දෙයක්. එලාටුවා දෙක ගමේ කොටලා තියෙනවා. ඒවා සතුරු උපද්‍රවයකින් ගිනි දැමීම ආදීන් විනාශ නුනොත් අවුරුදු 5000ක් නෙමෙයි, කල් පාන්තේ දක්වා පවතින අපේ විශ්වාසය. ඒතරම් පුදුමයි ඒ සංස්කාරණය. ඉතින් මේ විදිහේ කිරිගරුඬ පූජ මේ ත්‍රිපිටක ධර්මයේ හා පෙළ අටුවා කියන ස්ථාන අපි ගිහින් වැඳලා ඒ තැන් වලට අපේ මේ ගුණවත් ප්‍රේමදාස මෑණියෝ බොහොම ආධාර උපකාර කළ මුදල් වලින් ඒ පිරිස වැඩිමින් එතකොට ඒ විදිහේ ඒ ස්ථාන දැකලා රජ දරුවන් විසින් කරවා පූජා කරන ලද පූජන ස්ථාන රාශියක් අපි දැක බලාගත් වන්දනා කළා. ඊළඟට අපි 30 වෙනි එක්කෙනිදා ඊටම වැදගත් පූජනීය තැනකට ගියා. මහා මයම්මුනි විහාරය කියලා. ඒ කියන්නේ තනි රත්තරන් බුදු පිළිම වහන්සේ විශාල බුදු පිළිම වහන්සේ විශාල විහාරස්ථානය සිය ගණන් ජනතාව එක්කාසු වෙලා බුදු ගුණ හැම විටම භාවනා කරන පූජන ස්ථානය. එතෙන්ද අපේ ජනකීය සදාතුක ප්‍රතිමා වහන්සේ නමක් පූජා කළා. ඒ පූජාව බොහෝම ගෞරවයෙන් එතන භාරකාර මණ්ඩලයේ පිළිගත්තා. පිළිගෙන අපේ වන්දනා පිරිසට බොහොම ගෞරවයෙන් සංග්‍රහ සම්මාන දෙක පැවැත්තුවා. එතන දේවරුවම අපි ගත කළා. ඊළඟට හවස් වාරුවේ නැවැත්තත් ඒ පූජනීය ස්ථාන දැක බලාගෙන මෙන්දුම් රජතුමාගේ රජමාලිගාවද දැක බලාගෙන බෞද්ධ රජදරුවන්ගේ ඓතිහාසික ඒ රාජධානි වලින් අපට ගන්න තිබෙච්ච කරුණු රාශියක් අපි ඉගෙන ගත්තා. ඊළඟට 30 ජනවාරි 1 වෙනිදා අපට ගමන් පහසුකම් සැලසලා දුන්නා ඒ රටේ ඉතාම ප්‍රසිද්ධ ධර්ම කතික මණ්ඩලේ නුවර පූජ්‍ය ඥානීශර ස්වාමින් වහන්සේගේ උපදේශ පරිද්දෙන් දායක පින්නතුන් ඇවිල්ලා අපට ගමන් පහසුකම් සැලසලා මණ්ඩලේ නුවර සිට සතපුන් 88ක් දුර පිහිටි මුන්වා කියන නගරයට අපි එක්වාසු කරගෙන ගියා. මේ යන පාර දෙපැත්තේ බොහෝ තැන්වල අපට පේන්නේ චෛත්‍ය මාලක විහාරස්ථාන. මුන්වා නගරෙහි විහාරස්ථාන 126ක් තියෙනවා. මහා පිරිවෙන් 23ක් තියෙනවා. එතනත් තාමත්ම වටිනා ෂේගුන් කියලා බොහෝම වටිනා ස්වර්ණමය ප්‍රතිමා වහන්සේ නමක් ඇති විහාරයකට අපි එක්කාසු කරගෙන යනවා. අනිරත් කරා. චේතන වන්දනා කළා දවස් නැවතිලා ඊට පසු දවසේ අපි ගියා ඒ නුවර සමීපයේ සතිපුම් පහක් හයක් දුර බෝධි කටාවුන් කියන විහාරය. ඒ කියන්නේ බෝධීන් වහන්සේලා 1000ක් වැඩි. බෝධි 1000. එක එක බෝධීට එක එක බුද්ධ ප්‍රතිමා වහන්සේලා. ඊළඟට අපි එතනින් සතකුන් කීපයක් මෙහා අපි හිටිය බොහෝම අගනා සම්බුද්ධ විහාරයට එක්කාසු කරගෙන. 512027 නමක් බුදුවරයන් වහන්සේලා එතන වැඩි. මොනතරම් පුදුමද? විශාල ප්‍රතිමා වහන්සේලා වෙනම වැඩිනවා ස්වර්ණාලිප්ත කරලා ඒ මුළු විහාරයම විහාරය ඇතුළේත් විහාරය පිටත් කුළුණු වලත් තොරන් වලත් වියන් වලත් සෑමතැනම බුදුරජාණන් වහන්සේලා පිළිබඳ ප්‍රතිමා මේක පුදුම ආශ්චර්යයි 512027 නමක් කියන්නේ අපේ සරුවඥන් වහන්සේ මෑණියන් කරපිට තියාගෙන මහසයුරේ තීනලා බුදුබා පැතු මනෝප්‍රනිධානයේ පටන් ආසේ බුද්ධ ශාසනයේ දක්වාම ලෝපහලෝ 512027 නමක් බුදුරයන් වහන්සේ. ඉතින් ඒ ස්ථානවල අපි වැඳ පුදාගත්ත බොහෝම ගරුත්වය. එවාගෙම අපි ඊළඟට ගියා ඒ මීට අවුරුදු 100කට අතර කාලේ එනවර ඒ ප්‍රදේශයේ සිටියේ තාමත්ම ප්‍රසිද්ධ ග්‍රන්ථකතරුන් වහන්සේ නමකගේ පිරිවෙනකට. ලේ දේශයාලු. දීකා ග්‍රන්ථ ප්‍රසන්න ග්‍රන්ථ ප්‍රකාර ග්‍රන්ථ කොමිකාස් කරලා කිරිගරුඬ ගල්ලෑලි 816ක කොහොම අර වගේ ශිලා පළකවල ලියවලා තියෙනවා. මොනතරම් පුදුම දේ රටේ බෞද්ධයන්ගේ අනාගත ප්‍රාර්ථනා ඊළඟට අපේ එතනින් හැරී එන අතරත සගායින් කියන ඓතිහාසික ආරණ්‍ය පූජන ස්ථානයට පැමිණි. ඒ කාලයේ ගල්ලෙන් බින්ගෙවල් වාගේ තිබුණු ගොඩනැගිලි සහිත සගායින් කඳු වැටිය දැන් දර්ශනීය විහාරස්ථාන වලින් පිරීලා. සෑම මුදුනකම චෛත්‍ය රාජයන් වහන්සේ. පන්සල් එම නැත්නම් ආවාස කුටි ගෙවල් සක්මන් මළු ඒවට ගමන් පහසුකම් සැලසලා තියෙනවා දැනට විදුලිය පහසුකම් ජල පහසුකම් සැලසලා තියෙනවා බැලුවතෙක් මානේ තෙන්නේ විහාරස්ථාන. ඒ නුවර ඒ ප්‍රදේශවාසීන් කියන්නේ චෛත්‍ය නගරය කියලා. භික්ෂූන් වහන්සේලේක පන්සලේ 70යි 100යි 150යි ওই විදිහට වැඩි. එතනින් අපි එක්කාසු කරගෙන ගියා හතපොන් 25ක් 30ක් ඈත මින්ගුම් කියන නගර ප්‍රදේශයට. අයිරාවතී ගඟ අයිනේ තියෙන බොහෝම අගනා දර්ශනීය තැනක්. ඒ කියන්නේ දැනට වැඩි ඉන්න ත්‍රිපිටක ධාරී ස්වාමින් වහන්සේලා අතුරෙන් අග්‍රගණ්‍ය විචිත්තසාර කියන ගගන්ත අග්ගමහා පණ්ඩිත විචිත්තසාර ස්වාමින් වහන්සේගේ පිරිවෙන. ත්‍රිපිටක ධර්මයේ කටපාඩම් කරන භික්ෂූන් වහන්සේලාම 150ක් වැඩි. ලෝකයේ තියෙන උසස්ම ගන්ඨාරී ශාලම ගන්ඨාරී මින්ගුන් නුවරතියි. අපි ඒ තැන් වලට ගිහින් දැක බලාගෙන ආවා. ඊළඟට සගායින් නුවර තාමත්ම වටිනා ස්ථාන කීපයකට අපි ගියේ. කවදාකවත් පළමුවෙන් මිනිස්සෙකුට බුද්ධ පූජාව කරන්න නොලැබෙන පළමුවෙන්ම දෙවියන් විසින් බුද්ධ පූජා කරනු ලබන කියන පූජන ස්ථානයක් ඒ හඳු මුදුනේ තියෙනවා. එතෙන්වත් අපි ගිහින් වැඳලා පිරිත් කියලා දෙවියන්ට පින් දෙලා බොහෝ කුසල් කරගත්තා භාවනා වැඩි. ඒකම අපිට තාම වැදගත් સિદ્ધාන්තයක් කියන්න තියෙනවා. මේ ප්‍රදේශයේ තියෙනවා ශ්‍රේජින් නිකායේ මහා නායක ස්වාමින් වහන්සේගේ විහාරස්ථාන. එතෙන් අපි වෛකාසු කරගෙන ගියා. අවුරුදු 99යි වයස. බොහොම නිරෝගී හොඳ සිහිනුවණින් වැඩ ඉන්නවා. අවුරුදු 99ක මහා ස්ථෛර සංඝ පිටුන් වහන්සේ නම. උදාහසේ බුරුම භාෂාවෙන් ලංකාව ගැන කළ ප්‍රශංසාව පුදුමයි. උදාහසේ ප්‍රකාශ කළ මේ බුරුම රට දිහා බලන්ද බුරුම රට බුදු සසුන බැබලෙනවා නේද? මේ බැබලෙන බුදු සසුන ලැබුණේ ශ්‍රී ලංකාවේ. ශ්‍රී ලංකාවෙන් ලැබුණු බුදු සසුනයි මේ බුරුම රට බැබලේ. මේ රටේ ත්‍රිපිටක ධර්මයේ සම්පූර්ණයෙන් පවතින. එල අටුවා ටීකා ප්‍රකරණ සහිත සියල්ල අපේ මේ බුරුම රටේ තියෙනවා. මේවා ඔක්කොම ලැබුණේ අපට ශ්‍රී ලංකාවේ. ශ්‍රී ලංකාවෙන් ලැබුණු ධර්ම විනයයේ මේ අපේ රටේ බැබලේ. එනිසා ශ්‍රී ලංකාවේ බුදු සසුන අනාගතයේ බැබලෙන හැටියට ශ්‍රී ලංකා වාසී භික්ෂූන් වහන්සේලා බෞද්ධයෝ උත්සාහව ගනිත්වා කියලා උන්වහන්සේ අනුශාසනා කරනවා. මේක බොහොම ලොකු ධෛර්යමත් කරන අනුශාසනා. අවුරුදු 99ක සංඝ පිටුරුන් වහන්සේලා. එතනින් අපේ අනුශාසනා ලබාගෙන තවත් විහාරස්ථාන බලාගෙන උදේ පාන්දර වික්ෂූන් වහන්සේලා peeli peeli peeli පින්ඳ පාත වඩන දකින්නකොට කඳුළු වෙනවා. අනේ මෙච්චර සිල්වත් ගුණවත් වික්ෂූන් වහන්සේලා එක තැනක අපිට දැක ගන්න ලැබෙනවා නේද කියලා. එතනින් අපේ සගායන් කියන පූජනීය ස්ථානයෙන් හැරියට ඇත මණ්ඩලයකින් අතර තවත් විශේෂ පූජනීය ස්ථාන දෙකකට ගියා. එකක් පොළොව යට සංග වී තිබී නැවත මතු කර ගන්නාලා ධම් පිළිමයක් සහිත විහාරයක්. බුරුම භාෂාවෙන් එකට කියන්නේ යම් යවුන් චවුන් කිය. චවුන් කියන්නේ විහාරස්ථාන. ඒ කියන්නේ පොළොවෙන් මතු කරගත් විහාරස්ථාන. එතන අපි වන්දනා කළා ගියා මහා පුණ්‍ය චෛත්‍ය කියලා චෛත්‍යය. අපේ ලංකාව රුවන්වැලි සෑය වගේ විශාලයි. බොහොම විශාල මළුව. හරි පිරිසිදුයි. එතෙන්ද අපි ගියා. බුරුම භාෂාවෙන් කියන්නේ එතෙන්ද මහා පුණ්‍ය චෛත්‍යය කියන්නේ. ඒක එතන හඳුන්වන්නේ රාජමණි චූලා කියලා. රාජමණි චූලා. ඉතින් මේ පූජනීය ස්ථාන අපේ ප්‍රදක්ෂිනා කළා වන්දනා කරලා අපේ සිංහල වන්දනා පිරිස සම්බන්ධ වාර්තාවක් තන ලියලා කොම ශාලාවට පිරිවෙන් ශාලාවට එක්කාස් වෙලා අපේ ශාලාවට ඇතුල් වෙන තුරු අපට මෛත්‍රී භාවනා කෙරේ. බුරුම භාෂාවෙන් මෛත්‍රිය වැඩුවා. අපේ ගරු ස්වාමීන් වහන්සේලා බොහොම ආදරෙන් පිළිගෙන ආසනවල වඩා හිඳවලා নমස්කාර කරලා උන්වහන්සේලාට අපේ ගරු බුරුම ස්වාමීන් වහන්සේ කෙටි අනුශාසනාවක්ද කළා. ඇත්තෙන් මේ වෙලාවේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ අපට සිහි වුණා. අපි සියාසින්ගේ කාලේ දැකලත් ඇති සමහර විට අපට සිහි වුණා බුදුරජාණන් වහන්සේ දකින්න මේකවරට වඩිනවා නේද 30000 40000 එකවර වඩිනවා නේද ඒ වැඩිහාමත් මෙහෙම නේද වාඩි වෙලා වන්දනා කරන්න ඇත්තේ කියලා හිතෙනකොට ඇත්තෙම තුටු කඳුළු වැගුරුනා ප්‍රාර්ථනාවකුත් ඇත් ශ්‍රී ලංකාවේ ඇඟිල්ලක් දික් කරලා කරන් කියන්න බෑ මෙන්න මේ ස්වාමින් වහන්සේ පමණයි පෘතුජනකේ. උදේ වරුවට වීපැදුරක් වේලා ගන්න බෑ කියන අහසේ හැසිරෙන ආර්යයන් වහන්සේලා නිසා. ඒ වගේ අනාගතයේ තව 2500 වසරක් තුල අපේ ශ්‍රී ලංකාවේ මේ වගේ සිල්වත්, ගුණවත්, නැනවත් ධ්‍යාන අභිඥාලාභී අධිගමලාභී උත්තම බුද්ධ පුත්‍රයන් වහන්සේලා අපට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි එතනින් ගියා මණ්ඩලෙට. මණ්ඩලයට උරක හයක් ගත කළා. පුදුම දේවල් අපට දකින්න ලැබුණා. වයසාරු දෙකමාරක් තුනක් තරම් කුඩා දරුවෙකු අපි ඉදිරියේ දැක්ක සුරතලේ. ඒ කියන්නේ අපේ සිංහල භික්ෂූන්ගෙන් පිරිත් අහන්න ඕනේ කියලා විශාල පිරිසක් පිරිත් දේශනාවක්කට අපි වැඩමෙව්වා. හැම නිවසකම පූජනීය විහාරයක් තියෙනවා. පළමුවෙන් අපට දුන්නේ මල්. මේ මල් බුද්ධ පූජාවට පූජා කරවලා තමයි පිරිත පටන් ගත්තේ. පිරිත අපි පැයක් පමණ දේශනා කළා බොහෝ සන්තෝෂයෙන්. පිරිත ඉදිරිච්ච වෙලාවේ කුඩා දරුවා ඉස්සරහට වෙලා වැඳගෙන කිසියම් චකිතයක් නැහැ. දෙමෝපියන් වැඩිහිටියන් ඉන්න අතර මේ ආගන්තුක භික්ෂූන් වහන්සේලා වන අපදිහා කිසිම චකිතයක් නැතුව හොඳ ගෞරවයෙන් වැඳගෙන සූවිසි ප්‍රත්‍ය සජ්ජායනා කළා. අපට තේරුණා අපේ මේ බුරුම රටේ සිංහල මේ බුරුම බෞද්ධ මුණුතරන් මේ කුඩා කලපටන් දරු ජීවිතවලට මේවා කවලා තියෙනවාද කියලා. මේ දරුවා ඉස්සෙල්ලා පුණ්‍ය වාක්‍යයක් කියව බුරුම භාෂාවෙන් ඊළඟට කියවා සූවිසි ප්‍රත්‍ය කටපාඩමෙන් කිසිම පැටලියමක් නැතුව හේතු පෙස්සයෝ ආරම්මන පෙස්සයෝ අධිපති පෙස්සයෝ ඒ උච්චාරණ හැටියට ඒගොල්ලොන්ගේ කිව්ව. අපි පුදුම වුණා. ආශිර්වාද කළා. අපට ආරාධනා කළානේ ස්වාමින් වහන්සේලා නැවතත් අපේ රටට වඩින්න. මෙන්න වැඩියාම ආවාස මෙන්න අපි වෙන් කළා තියෙනවා. වෙනම ගොඩ නැගිලි හදලා. සංඝාවාස, ගෙවල් කිට්ටු. ඉතින් මේ විදිහට පුදුම දේවල් අපි දැකගත්තා. අපි එතනින් පසුදා පාන්දරම ගියා මහා මියම් මුනි විහාරයේ තේවා බලන්න. පැයක් පමණ අපි බලාගෙන හිටියා පුදුමයි. ස්වර්ණමය ප්‍රතිමා වහන්සේ උදේ සුවඳ පැනින් නාවලා කරන පූජාව අපේ පැයක් පමණ බුදුගුණ කියව කියවා බලන්නේ. එතනින් අපේ මණ්ඩලයේ සිට තාසී කියන නගරයට සතපුම් 70ක් දුරයි අපේ දුමුරිය මැදිරියෙන් ආවා. එදා රාත්‍රියේ තාසේ දුම්රිය කොළේ නැවතිලා පසුදා උදේම සතපුන් 100ක් දුර පිහිටි තවත් පූජනීය ස්ථාන රාශියක් තියෙන නගරයකට ගියා. බගාන් කියලා ඒ නගරය. අවුරුදු 900කට පෙර එහි රාජධානිය. බෞද්ධ ස්තූප 40000ක් තියෙනවා. බෞද්ධ ස්තූප 40000ක් තියෙනවා. ඒවා බොහෝසෙන් දැනට නොකැදී තවත් ඒ ඓතිහාසික තත්ත්වයෙන් තියෙන එකයි පුදුමයි. ඒ ස්ථානයේ අපි දවස් දෙකක් වන්දනමාන කළා බොහෝම ඓතිහාසික කරුණු අපි දැකගත්තා. එතනින් අපේ ජනවාරි මාසේ 8 වෙනිදා හැරියෙන ගමන් ලංකාවේ ශ්‍රී පාදස්ථානයේ වගේ තියෙන කුප්පා ටවුන් කියන කඳු මුදුනට වැඩි. පැයක් ගියා අපට කඳු මුදුනට යන්න සීලු පහසුකම් තියෙනවා යා ගැනීම සඳහා අපි ගිහින් කඳු මුදුනේ ඒ චෛත්‍ය පූජන ස්ථාන පැයක් පමණ වන්දනා කරලා පිරිත් දේශනා කරලා භාවනා කරලා මේ ලංකාවේ අපේ පූජනීය සංඝ රත්නයට හා සියලු දෙනාට පින් පමුණුවලා පිසාන පිනක් කරගන්න. එතනින් හැරී අපි නැවත දවස්වල රාත්‍රියේ දුම්රියෙන් පසුදා දවල් 11:30 දක්වාම දුම්රියෙන් ආව සංගොන් නුවරට. ජනවාරි 9 වෙනිදා. ජනවාරි 9 වෙනිදා අපි හවස් කරුවේ ගත කළ වීසාදි කර ගැනීමේ කටයුතු කීපයක් තිබුණේ සඳහා යෙදিলা 10 වෙනිදා අපේ සැතපොන් 40ක් ඇත චෛල කියන නගර ප්‍රදේශයට එක්වාසු කරගෙන ගියා අයිරාවරයේ ගඟේ නැවේ නැව් නැව් යාත්‍රාවට අපට ගියා පය අටක් සැතපොන් 40ක් ගම පුදුම ගමනක් ඒ චලයි කියන නගරවාසී බෞද්ධයෝ පුදුම භක්තිවන්තයෝ. අපි බොහොම ගෞරවයෙන් පිළිගෙන දා රාත්‍රියේ නැවතිලා පසෝදා පුදුම සහල් පින්දපාතේ කියන චාරිකාවකට අපි වැඩමගෙන ගියා. 150 භික්ෂුන් වහන්සේලා පෑ දෙකමාරක පින්දපාත චාරියාවක්. පුදුම දෙයක්. එහිදී අපිට දකින්න ලැබුණ අර තනි රත්තරන් ප්‍රිමාංශේ නමක් වැඩෙන්නේ ත්‍රිලෝක මාර්ගිම්බයා කියන පූජනීස්ථාන. එහි අපි වර්ගන්න අවසර ලැබුණා. ඒ අලුතෙන් ගොඩනගාගෙන යන භාවනා මධ්‍යස්ථානක් කවුරු 13ක් වෙනවා. ශ්‍රී සද්ධර්ම රංසී මහා සීගිත්තා කියලා නම. බොහෝම ඓතිහාසික තැනක් වාගේ වැඩපිළිවෙල හොඳින් ගෙනියා. මහා සීනායක ස්වාමින් වහන්සේගේ පූජන ස්ථාන වගේ ඒ සැලැස්මට ඒ වැඩ ගෙනියනවා. යෝගී භික්ෂූන් වහන්සේලා උපාසක උපාසිකවරුනුත් ඒ භාවනා මධ්‍යස්ථානයේ දවස් 10න් 10ට මාරු වෙවි භාවනා වේදේ. එක යෝගාවචර පිරිසකට කාලේ දවස් 10යි. සියලු පහසුකම් සහිතයි. එහි නේවාසික කර්මස්ථානාචාර්යයන් වහන්සේ පුදුම ශාන්ත උත්තමී. උන්වහන්සේගේ සෑම ඉරියව්වක්ම සති සම්පජාඤ්ඤකාරී යුක්ත. උන්වහන්සේගේ දර්ශනයෙන් කොට අපට ඇත්තටම රහතන් වහන්සේලා සිහි වුණා. මේ වගේ නේද රහතන් වහන්සේලාත් වැඩෙන්නේ නැත්තේ. මේ වගේ සතව සම්පජානකාරීව පියවර තබන්නේ, හැරෙන්නේ, බලන්නේ, කතා කරන්නේ කනට ඇහෙන්නේ බොහොම ශාන්ත කතාවක්. උන්වහන්සේ අපට පුදුම කරුණාවකින් පහසුකම් සැලසලා දුන්නා. අපේ ගරු ස්වාමින් වහන්සේලාත් අපේ දායක පින්වත් සෑම දෙනාත් බොහෝම ශ්‍රද්ධාවෙන් මේ භාවනා කටයුතු යෙදුණා. මා පමණක් අසනීප වුණා දවස් 3කට පස්සේ මේ අසනීපයත් එක්තරා සහනයක් කියලා මං හිතුවා. එයිනුත් මං යම්කිසි විශේෂ ප්‍රතිඵලයක් නෙලාගත්තා කියලා හිතනවා මාර්ගඵල නෙමෙයි. මාර්ගඵල ප්‍රතිලාභයක් නොවේ. එයින් යම්කිසි ආභෝධයක් හදාගන්න. ඉතින් ඒ ගරු ස්වාමීන් වහන්සේ අපට බලවත් කරුණාවෙන් සීල පාසුකම් සැලසලා දුන්නා. එහිදී විශේෂයෙන් විපස්සනා භාවනා පිළිබඳව විශේෂ කරුණු රාශියක් අපි අධ්‍යයනය කළා. අපේ බලාපොරොත්තුවත් මේ රට බැලීම නෙමෙයි මෙන්න මේ වගේ කරුණු එක්කාසු කර ගැනීම. ඉතින් සමස්තයක් වශයෙන් දැන් අපි ඊළඟට සාකච්ඡා කරන්න ඕන කරුණු කීපයක් තියෙනවා. මුළු බෞද්ධ රටක් වූ බුරුම රට හැබැයි දැන් නම් ඒ රටේදී බුරුම රට කියන්න බෑ. බුරුම රට කියවෝ කිරාදසියට ගා. දැන් කියන්නේ මියම්මා කියලා. මියම්මා මියම්මා තමයි රටේ නම. බුරුම රට කියන්න තහන. අපි ඉතින් කතා කරන අපේ රටේදී. ඒ රටේ කියන්නේ මියම්මා. එතකොට මේ මියම්මා කියන බුරුම රටේ අපේ ලංකාව වගේ පස් ගුණයක් විශාලයි. නමුත් එකම භාෂාවක් එකම විදිහේ ඇඳුම, එකම විදිහේ ආහාර පාන, එකම විදිහේ බෞද්ධ චාරිත්‍ර පුදුමයි. සමස්තයක් වශයෙන් ගන්නකොට මුළු බෞද්ධ රටම ඒකාත්මිකයි. භික්ෂූන් වහන්සේලාගේ නිකාය බෙදයක් ඇතත් කිසිම ගැටුමක් නැහැ. තාප්පෙන් තාප්පෙට වෙන වෙන නිකායක පන්සල් තියෙනවා. කිසිම භික්ෂුවක් තව භික්ෂුවකට ඊර්ෂ්‍යා නැහැ. ගැටුමක් නැහැ. අපහාසාත්මක දෙයක් නැහැ. බොහොම සමගි සම්පන්නතාවක් අපට දකින්න ලැබුණා. වික්ෂුන් වහන්සේලා වාසය. ගෘහස්ත බෞද්ධයනොත් ඒ වාගේ පුදුම ඉවසිලිවන්තයි. යාන වාහන වල ගමන් කරන අය, පාරේ යන අය, එවාගේම පන්සලට එන යන අය, භාවනා කරන හැම කෙනෙකුගෙන් අපට දකින්න ලැබුණු වටිනා ආදර්ශ දේවල් තියෙනවා. බොහොම ඉවසිලිවන්තයි. අන්‍යයන්ට හිරිහැරදායක දෙයක් කරන්නේ තමන් අලාභ විඳගෙන හරි අනුන්ට පහසු විරණ සලසා දෙන තරමට මිනිස්සු දියුණුයි. සියලුම තරුණලා තුන් මාසයක් පැවිදි වෙනවා. සාමණේරට පැවිදි. වයස 20 පිරුණු තරුණ ළමයි තුන් මාසයක් පැවිදි වී උපසම්පදාවේ භාවනා කරනවා. තරුණයන්ට වෙනම භාවනා පන්ති. ඒ වගේම වැඩිහිටියන්ට වෙනම භාවනා පන්ති. භාවනා මධ්‍යස්ථානවල තියෙනවා. දෙමව්පියන් දරුවන් හදන්න වැඩි මහන්සියක් ගන්නෙ නෑ මේක නිසා බෞද්ධ චාරිත්‍ර කුඩා කාලයේ පටන් මේ ජීවිතවලට එක්කාසු වෙලා තියෙනවා. වැඩිහිටියන් ඉදිරියේ කුඩා දරුවන් හැසිරෙන ආකාරය දැක්කම පුදුම හිතෙනවා. දෙමව්පියන් විධාන කරන්නේ දරුවෝ ඉස නමාගෙන ගිහින් අර වැඩිහිටියන් ඉදිරියෙන් ගමන් කරන ට දැක්කම පුදුමයි. මේ වාගේ පුදුම ආගමික චාරිත්‍ර වලින් අනුනයි කිසිම තැනක අඩුපාඩුවක් නැහැ. එතකොට මේ බෞද්ධ රටේ භික්ෂූන් වහන්සේලා ගැන බැලුවාම විශාල පූජනීය ස්ථාන තියෙනවා. කොතනකවත් භික්ෂූන් වහන්සේලා මුදල් සම්මාදම් කරන්නේ ඒ සඳහා ගෝපක පිරිස කියලා ආරක්ෂක මණ්ඩලයක් කියනවා. භාරකාර මණ්ඩලයක් කියනවා ගිහි බෞද්ධයෝ. ගිහි බෞද්ධෝ රාත්‍රී කාලේ, දවල් කාලේ මේ පූජනීය ස්ථාන ආරක්ෂා කරනවා. ඒ ලැබෙන ආදායම්, ඒව එකතු කරන ආදායම් ඔක්කොම ඒ අය ගෝපනය කරනවා ආරක්ෂා කරනවා ස්ථාන දියුණු කරනවා හැම තැනකම විශේෂත්වයක් දැකලම හරිම පිරිසිදුයි. බොහෝ තැන්වල මාබල් අල්ලලා තියෙන බිම විශේෂයෙන් චෛත්‍ය මාලක වලනම් ප්‍රදක්ෂිනා මාලකේ මාබල් අල්ල අනිත් තැන්වල තිතෙන් හොඳට පිරිසිදුර තියෙනවා. අපිරිසිදු තැන් තියෙනවා නම් කලාතුරකින් තැනක් තමයි අපි දැක්කේ. හැම තැනකම පිරිසුදුයි හැම තැනකම භික්ෂූන් වහන්සේලාගෙන් තොර මුදල් එකතු කරන ගෝපක පිරිසක්, ආරක්ෂක පිරිසක්, භාරකාර පිරිසක් තියෙනවා. භික්ෂූන් වහන්සේලා දහස් ගණන් ඉන්න, සිය ගණන් ඉගෙන ගන්න පිරිවෙන් වල කිසිම තැනක භික්ෂූන් වහන්සේලා වැටුප් ලබන්නේ නැහැ. භික්ෂූන් වහන්සේලා පිනත අධ්‍යයනය අධ්‍යාපනය කරන්නේ. ඒ වගේම කිසිම භික්ෂූන් වහන්සේ නමක් දේශපාලන කරන්නේ කිසිම භික්ෂූන් වහන්සේ නමක් ගෘහස්ත ශිෂ්‍යයන් ඉගෙන ගන්න විශ්වවිද්‍යාලයකට යන්නේ නැහැ. කිසිම ගෘහ මේ ගිහි ශිෂ්‍යෝ වික්ෂූන් වහන්සේලාගේ ත්‍රිපිටක විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න. බොහොම ගරුත්වයෙන් ඒවා ආරක්ෂා වෙලා තිබෙනවා. ඒ වගේම 90ක් ජීවත් වෙන බෞද්ධයන් 100ක් ජීවත් වෙන හැටියටයි ආගමික පරිසරය ආරක්ෂා කරලා තියෙන්නේ. වෙන ආගම් වලට කිසිම ඉඩක් නැහැ. නත්තල් දවසේ කිසිම කොඩියක් ඔසවන්නේ නැහැ. අතිඤ්ඤාක්වත් කරන්නේ නැහැ, තොරණක් ගහන්නේ නැහැ, උත්සව කරන්නේ නැහැ. මුස්ලිම් පල්ලි තිබුණත් වෙන කැතලික් ආගම් තිබුණත් ඒ වගේම Hindu ආගම් තිබුණත් ඒවා තිබනවාද කියලාවත් හොයන්න නෑ. පුදුම බෞද්ධ බලයක් ඒ රටේ බලපවත්වන්නේ ඒකාත්මිකතාවය. එතකොට මේ විදිහේ සමස්තයක් වශයෙන් සලකා බැලුවාම ආදර්ශමත් බෞද්ධ රටකට අපට ආගන්න ලැබුණා ඈත අතීතයේ ශ්‍රී ලංකාවෙන් බුද්ධ ආගම ගෙනියලා පිහිටුවන ලද බෞද්ධ පරිසරයක් ඇතේ පූජන ස්ථාන රාශියක් දැකගත් මහා සංඝ රත්නයේ 4 ලක්ෂයක් පමණ වැඩෙන්නේ නුවර මේ රාජධානියේ රටේ ඉතාමත් වැදගත් සම්භාවනීය ස්වාමින් වහන්සේලා අපි දැකගත් භාවනා කර්මස්ථාන සම්බන්ධ කරුණු රාශියක් අපි ඉගෙන ගත්තා අපේ අනාගත බුද්ධ ශාසනයත් ශ්‍රී ලංකාවෙත් මේ වගේ මීටත් වඩා අංග සම්පූර්ණව පවත්වා ගන්නට ලැබේවා කියලා අපි එහිදීම ප්‍රාර්ථනා කරමු මේ විදිය කටයුතු තුල සම්පූර්ණයෙන් අපේ මේ මාසිකුත් දවස් 10ක් පමණ කාලයේ ගෙවලා ලංකාවෙන් ගියේ දෙසැම්බර් 16 එහෙන් ආවේ ජනවාරි 25 වෙනිදා. ඒ වගේම බෞද්ධයන් වශයෙන් අපට ඒ ප්‍රදේශ වාසී බෞද්ධයෝ බොහෝම හිතාදරව හරියට මව්පියෝ වගේ සහෝදරයෝ වගේ උපකාර වුණා. ඒ වගේම ආරක්ෂා සැලසුවා. පහසුකම් සැලසුවා, ගමම් බිමන් සැලසුවා, මිල මුදල් ආදීන් ඒ ඒ අවස්ථානුකූලව ඒ අය සංග්‍රහ කළා කියලා. විශේෂයෙන් අපි නැවතී සිටියේ ගරු පූජනීය ස්ථානයේට විශේෂ ආධාර කරන්න පවාපතේකින් පුළුවන් වුණා. අපේ සිංහල භික්ෂූන් වහන්සේලා මුදල් පාවිච්චි කරන්නේ නැති නිසා ඒවා කැපකරු ක්‍රමවලින් ඒගොල්ලෝ යොදවලා තිබුණා. අපිට බොහෝම කැපසරු පන්දමින් අපේ ඒ කාලය ගතකරන අපේ පූජනීය ගුරුම ස්වාමින් වහන්සේගේ හැඳින්වීම නිසා පහසුකම් ලැබුණා. ඉතින් ඒ සඳහා අපේ පින්වත් මුදලිගේ මහත්මයා කුමිස් මුදලාලි මහත්මයා එවාගෙම පින්වත් හේමදාස මෑණියෝ පින්වත් චන්ද්‍රා ආරියරත්න මහත්මිය පින්වත් අබේ ගුරුනාථන මහත්මිය කොහොම එක හිටි පුදුම ගරුත්වයකින් අපේ ආරක්ෂා සංවිධාන සැලසුවා අපට පහසුකම් සැලසුවා අපට සිව්පස උපස්ථාන සැලසුවා ගමන් බිමන් සැලසුවා කොහොම කිසි අඩුපාඩුවක් ඒ හැම වාරයකම අපට පෙනී ගියේ අපේ ජීවමාන බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩ ඉඳගෙන ශ්‍රී ලංකාවට සිංහල බෞද්ධයාට දැක් වූ විශ්වාසයේ මහිමය අපට හොඳින් තේරුම් ගන්න පුළුවන්. විශේෂයෙන්ම බුරුම රට, තායි රට මේ ලංකාදීපෙන් යන බෞද්ධයන්ට පුදුම ගරුත්වයක් දක්වනවා. තායිලන්තෙත් එහෙමයි, බුරුම රටෙත් එහෙමයි, ඔක්කොම සිංහල බෞද්ධයන්ට සිංහල භික්ෂූන්ට පුදුම ගරුත්වයක් දක්වනවා. හේතුව මේ බෞද්ධ සම්බන්ධතාවෝ ශ්‍රී ලංකාවෙන් ඒ රටවල් වලට බුද්ධ ආගම ගෙන ගියා. ඒ රටවල් වලින් ශ්‍රී ලංකාවට බුද්ධ ආගම ගෙන ආවා. මේ වාගේ ශාසනික සම්බන්ධතාවය උඩ හරිට ඥාති පිරිසක් වගේ අපට බොහොම ගරුත්වයෙන් සැලකීම් පැවැත්වුවා. අනුපස්ථාන සැලසුවා. නැවත නැවත අපට හැමිනීමටත් ආරාධනා කළ අපේ සම්බන්ධ හිතක්ද පහළ කරගත්තා නැවත වරක් අපට මේ භාවනා කර්මස්ථාන පිළිබඳ මීටත් වඩා පුළුල් කරුණු කාසියක් දැනගන්නට නැවත යන්නට ඕන කියලා හිතක්ද පහළ වුණා අපි විශ්වාස කරනවා රත්නත්‍රය අනුභව බලෙන් ඒ අදහස ඉෂ්ට වෙනවා ඇති කියලා. ඒතකොට මෙයින් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ මේ යෝගී පිරිසටත් ඒ බෞද්ධ තොරතුරු බිඳක් දක්වලා ඉදිරිපත් කරලා ඒ රටවල් වල තියෙන වටිනාම චාරිත්‍ර අපටත් එක්කාසු කරගෙන අපි මේ පවත්වන භාවනා පන්තියේ කටයුතු පමණක් නෙමෙයි සියලුම ආගමික කටයුතු මේට වඩා සාර්ථකව ප්‍රතිඵල සහිතව එවැගේම පුළුල් ලෙසත් ගැඹුරු ලෙසත් නිවැරදි ලෙසත් පවත්වා ගන්නට අප හැම දිනාට මෙලින් ශක්තියක් බලයක් ධෛර්යයක් වීරියක් ආරක්ෂාවක් ආශිර්වාදයක් සතියක් සම්පජඤ්ඤයක් ඒ කාන්තින්ම ලැබේවා කියන සුද්ධ ප්‍රාර්ථනාවයි මේ කරුණ ඉදිරිපත් කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. ඒතකොට දැන් මෙතෙක් කල් අපි ඒ කාලය තුල බොහෝම සතෝ සම්පජානකාරී වීමට උත්සාහවන්ත වෙමින් අර සතර සම්‍යක් ප්‍රඥා වැඩෙන අයුරින් ඒ වටිනා පුණ්‍ය චාරිකාවක හැසිරීමෙන් යම් පමණ නිර්වාණ ගාමිනී කුසල සම්භාරයක් රැස් කරගත්තා නම් ඒ සියල්ල ඒ රාජ්‍ය සේවා බෞද්ධ සංගමේ සියලුම නිලධාරි මණ්ඩලයට සමාජික පිරිසට මේ භාවනා කමඨං වඩන්ට එන යන සීළු මහත්තුරු මව්වරු හා තම තමන්ගේ දූ දරුවන් ආදී සමටත් උපකාර කනුග්‍රහක සමටත් එකසේම අත් වේවා කියලා අපි මෛත්‍රියෙන් පින්පමුණු. එයින් අපේ సంతාන වලට තව තව ධෛර්ය වීරිය වැඩිලා ඡන්ද චිත්ත විරිය වීමංස වැඩිලා මේ බුදු සසුනේ ලබන්නේ තියෙන අර සමථ විපස්සනා භාවනා දියුණු කරගෙන දෙවියන් සාත ලෝකයාට ධර්ම සැනසුම ධර්ම ශක්තිය බෙදා දීලා බුදු සසුන ආරක්ෂා කරගෙන පාරමී පුරා ගන්නට වාසනාව වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දැන් වේලා පහට කාලයි. කාලේ නම් තව ගොඩක් මේ ගත වෙන්න පුළුවන් තව තා විස්තර කියන්න කියෝ. දැන් මෙයින් අපි සෑහීමකටපත් වෙන අතර අපි විනාඩි කීපයක් භාවනාවක දෙන්නට ඕනේ. ඒකම දැන් අපි මේ 1992 වර්ෂයේ පළවෙනි භාවනා දිනයයි. අද දවසට අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි වැඩසටහන සම්බන්ධ හැඳින්වීමක් කරන්න. දැන් ඊළඟට මාර්තු මාසයේ 4 වෙනි පදාදා අපි බලාපොරොත්තු වෙනවා විදර්ශනා භාවනා කර්මස්ථානය ආරම්භ කරන්න. මෙතෙක් කල් අපේ භාවනාන යෝගී පිරිසට සම 40 කර්මස්ථානම උගන්වලා තියෙනවා. ඒ වයින් බොහෝ දෙනෙක් ප්‍රයෝජන ගන්නවා. දස කසින, දස අසුභ, දස අනුස්සති, අපමඤ්ඤා සතර, ආහාරේ පටික්කුල සංඥා, චතු ධාතු අවස්ථාන සහ අරූප කර්මස්ථාන හතර කියන 40ම අපේ මේ යෝගී පිරිස ඉගෙනගෙන තියෙනවා. මම විශ්වාස කරනවා ලංකාවේ කොතනකවත් මේ සම 40 කර්මස්ථාන මෙච්චර විස්තරාත්මකව ඉගෙන ගන්න උගන්වන තැනක් නැති කියලා මම හිතනවා. එහෙම පහළ වේවා කියලා හිතෙනවා. එමත් නිසාද සූර්ය මණ්ඩලය බැබලෙන්නේ උපක්ලේශ පහකින් තොරව අහසේ විවෘත වෙනකොට. චන්ද්‍ර මණ්ඩලයත් එහෙමයි. අබ්බෝ මහිකා ධූමෝ රජෝ රාහු කියලා චන්ද්‍ර සූර්යයන්ට තියෙන උපක්ලේශ පහ. අබ්බෝ කියන්නේ වලාකුළු. මහිකා කියන්නේ මීදුම. ධූමෝ කියන්නේ දුමානි. රජෝ කියන්නේ දුහුවිල්ල. රාහු කියන්නේ පොළවේ සෙවණැල්ල. ඔය කියන උපක්ලේශ පහෙන් එකක්වත් තියනවා නම් ඉරහඳ බබලෙන්නේ ඉරහඳ බබලෙන්නේ ඔය කියන උපක්ලේශ පහෙන් තොරව ගගන තලයේ මුදුනටපත් උනාම ඒ වගේ තථාගත පවේදිතෝ ධම්ම විනයෝ විවටෝ විරෝචති නොපටිච්ඡන්නෝ චන්ද්‍ර සූර්ය මණ්ඩල ප්‍රතිච්ඡන්න නොවු අහසේ බබලෙනවා වගේ සම්බුද්ධ ධර්මය ශ්‍රී සද්ධර්මය බබලන්නේ විවෘත වෙන තරමටයි උපක්ලේශයන්ගෙන් තොරව විවෘත වෙන හැටියට. ඒක නිසා ශ්‍රී ලංකාවේ අස්සක් මූරක් මුල්ලක් නැර. මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ පర్యాప్తి වශයෙන් ප්‍රතිපත්ති වශයෙන් විවෘත වේවා දෙවියන් සෑත ලෝකයාට මේක විවෘත වෙලා මේ බුද්ධ ධර්මය මේ නිසිසේ ගගනතලයේ බැබලෙන සරත් සඳ මණ්ඩලක් සරත් හිරු මණ්ඩලක් මේ අවුරුදු 5000ක් මුළුල්ලේ බුදුසසුනේ ඒකාලෝකව බැබලේවා කියලා අපි මේන් ප්‍රාර්ථනා කරමු ඒ සමසතලිස් කර්මස්ථාන භාවනා හැදාරෝ යෝගාවචර පිරිසක් හැටියට අපේ මේ යෝගී පිරිසට අපි බලාපොරොත්තු වෙනවා මින් ඉදිරියට විදර්ශනා කර්මස්ථානයේ පිළිබඳව පාඩම් පෙළක් දෙන්න. බොහෝ සින් අපේ බෞද්ධ විදර්ශනා වඩනවා. ඒ විදර්ශනා වඩන ස්ථාන රාශියක් ලංකාවේ තියෙනවා. ඒ හැම එකකින්ම පළපුරුදු වෙච්ච පිරිසක්ද මෙතන ඉන්නවා. ඒ හැම දිනාට ප්‍රයෝජනවත් වෙන අයුරින් ඈත අතීතයේ පටන්ගෙන විදර්ශනා භාවනා ක්‍රමයෙහි සාරය එක්කාසු කරමින් අපි ඒ විපස්සනා භාවනා කර්මස්ථානයේ පිළිබඳව පාඩම් කළා. අදාරන්ට පෙළගස්වන්ට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපේ පූජනීය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේගේ පූජනීය පඬිතු මාහිමිපාණන් වහන්සේගේ සහාය ආශිර්වාදයක් එවැගේම අතීතයේ වැඩි සිටිය ආචාර්යෝත්තමයන් වහන්සේලාගේ කර්මස්ථානාචාර්යයන් වහන්සේලාගේ උපදේශත් අපට පිහිට වේවා. විශේෂයෙන් මේ විපස්සනා භාවනා ගැන පාඨමාලාවේදී අපි ධර්මයේ පිළිබඳව කරුණුත් අපට හදාරන්නට ලැබෙනවා. හේතුව විදර්ශනාව කියන්නේ පරමාර්ථ ධර්මයන් අරමුණු කිරීමක් නේ. නාම රූප පරිච්ඡේදයක් නේ. නාම රූප පරිච්ඡේදය කියලකොට සතර පරමාර්ථයන් අපට හදාරන්නට වෙනවා. එනිසා විපස්සනා භාවනාවේදී ඒ සතර පරමාර්ථ පිළිබඳව පාඩම් පෙළක්ද විදර්ශනාවට අනුකූල ලෙස විදර්ශනාවට අවශ්‍ය වෙන ලෙස අපට ඉදිරිපත් කරන්න සිදු වෙනවා. එනිසා ඒ විපස්සනා භාවනා පාඩම් පෙළද සෑහෙන කාලයක් අවුරුද්දක් දෙකක් හරි අපි කරන්න උත්සාහවන්ත වෙමු. ඊට කිසි බාධාවක් නොවේවා. විශේෂයෙන් මේ ගැඹුරු දේවල් වලට බාධා වීම ලෝක ස්වභාවයක්. නමුත් අපට ඒ භාවනා පාඩම් පෙළ නිමාව දක්වාම උද්ඝාන ධාරණය කරමින් යෙදෙන්නට ඒකාන්තයෙන් මෙතෙක් කල කරන ලද භාවනා ප්‍රතිපත්තිමේ පුණ්‍ය බලයත් රත්නත්‍රය අනුභව බලයත් අපට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.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 කෙටියෙන් මේ විදර්ශනා වාක්‍ය කියවන්න. යං කිංචි රූපං අතීතානාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං වා යම් දුරේ සම්තිතේවා සබ්බං රූපං අනිච්ඡං සංකතං පටිච්ච සමුප්පන්නං කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං තේ යාකාචි වේදනා යාකාචි සංඥා යේකේචි සංඛාරා යං කිංචි විඥානං අතීතානාගත පච්චුප්පන්නං වා අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං වා යන් දුරේ සම්පිකේවා සම්බං විඥානං අනිච්ඡං සංකතං පටිච්ච සමුප්පන්නං කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං තී අතීතානාගත වර්තමාන උදේ ආධ්‍යාත්මික උදේ බාහිර උදේ අවදාරික උදේ සූක්ෂම වූද හීන වූද ප්‍රනීත වූද දුරෙහි පිහිටියා වූද සමීපෙහි පිහිටියා වූද යම් රූපයක් වේද යම් වේදනාවක් වේද යම් සංඥාවක් වේද යම් සංස්කාරයක් වේද යම් විඥානයක් වේද ඒ සියල්ල ඇතිව නැතුව යන බැවින් අනිත්‍යය හේතුවෙන් සකස් වූ බැවින් සංකතය හේතුඵල පරම්පරාවක් බැවින් පටිච්ච සමුප්පන්නය යෙමි ගෙවි යන බැවින් කය ධර්මය නැසි නැසි යන බැවින් වාය ධර්මය පෙරලි පෙරලි යන බැවින් විරාග ධර්මය නිරුද්ධ වෙවි යන බැවින් නිරෝධ ධර්මය ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදීපටි නිස්සංගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං සියලු සංස්කාරයන්ගේ සංසිඳීම නම් වූ සියලු උපදීන්ගේ අත්හැරීම නම් වූ තෘෂ්ණාවගේ ක්ෂය වීම නම් වූ විරාග නම් වූ නිරෝධ නම් වූ යම් මේ නිර්වාණ ධාතුවක් වේද ඒ අසංකත ධාතු නිර්වාණ ධර්මය ඒකාන්තයෙන් ශාන්තය ඒකාන්තයෙන් ප්‍රණීතය මාගේ සීල භාවනාදී සකල කුසල ධර්මය මෙම නිර්වාණ ධාතුව සුවසේ අවබෝධ කර ගැනීම පිණිසම හේතු වේවා වාසනාව වේවා සාදු සාදු සාදු ඊටාම ශ්‍රද්ධාවෙන් භක්තියෙන් භාවනා පන්තියේ පින්නතුන් පැමිණියා දෙපයක් පමණ කාලය බොහොම ශාන්ත සංවරව ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන ශේඛය වචන හිතේ සංවර කරගෙන මේ වටිනා පුණ්‍ය චාරිකා පුණ්‍ය වාර්තාවට සවන් දුන්න භාවනාව යෙදුණ වත් පිළිවෙත් පැවැත්වුවා වන්දනමානන කළා සීල සමාධි ප්‍රඥා ශීරයෙන් සිදු කර ගන්නා ලද මේ ප්‍රතිපත්ති ධර්මය තුන්ලොවට පිහිට වෙන්න ලෝ පහළ වූ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අටෝරාශියක් මඟුල්ලක් උඩින් බබලන පිපුණු නෙළුම් මල් වැනි ශ්‍රී පාද පත්ම මූලයෙහි බුද්ධ පූජාවක් වාටපත් වේවා ශ්‍රී සද්ධර්මයේ කාර්ය සංඝ රත්නයේට කල්යාණ මිත්‍ර ගුරුතුමන් වහන්සේලාට ධර්ම පූජාවක් සංඝ පූජාවක් ගුරු පූජාවක් වාටපත් වේවා ගෞතම සම්බුද්ධ ශාසනය අවුරුදු 5000ක් නිර්මලව පවතමින් ධ්‍යාන විදර්ශනා අභිඥා මාර්ගඵලාභයෙන් පහළ වෙවි බුදු ශාසනය බැබලීමට මේ අපේ ප්‍රතිපත්ති ධර්මී කාන්තෙන් හේතු වේවා නමින් අභාව ප්‍රාප්ත මෞපිය ගුරුවර බන්දු මිත්‍රාදී සකල ඥාතීන්ට මේ ප්‍රතිපත්ති කුසලයේ අත්වීමෙන් ප්‍රාර්ථනා කරන බෝධි යාන වලින් අමා මහ නිවන් සුව ලබත්වා ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්ම ආරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලය මේ පින් අනුමෝදන්ව සම්බුද්ධ ශාසනයට ශ්‍රී ලංකාවට බෞද්ධ ජනතාවට ධාර්මික දේව ආරක්ෂාව සලසා දෙත්වා බඹතලේ දක්වා දසදහසක් වල වෙසෙන බෝධිසත්ව ගුණෝපේත දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව පිරිහෙගෙන බුදුසසුන ආරක්ෂා කර ගැනීමේ පාරමී සීරසෙන් ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධයන් අතර පහළ වී බුද්ධ ශාසනය ආරක්ෂා කෙරෙත්වා සතු බෝධි වලින් ශාන්ත නිවන් සුව ලබත්වා හිතාහිත මදහස් සියලු සත්වයන්ටත් මේ කොළඹ අගනුවර වැසියන්ටත් අවටගම් නගර ලංකාව දඹදිව මේ ශක්වල සීල ශක්වල දස දිශා වාසී සමස්ත ලෝක සත්‍යයට මේ උදාර පිනක් වේවා සීල සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණ යෙත්වා නිවන් මාර්ග ගමන් කෙරෙත්වා ආරි සත්‍ය අවබෝධයෙන් ශාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු සම්බුද්ධ ශාසනයේ චිර ජීවනයේ සඳහා උදාන ශාසන සේවාවන් සලසා වදාරන පූජනීය මේ කෙරෙගල මහෝපාධ්‍යාය ශ්‍රී ඥානාරාමා බිදාන මාහිමිපාණන් වහන්සේට ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථා සමුත්පාදක පූජනීය පඬිතු කඩවැද්දේ ශ්‍රී ජිනවංශාභිදාන මාහිමිපාණන් වහන්සේට රාජ්‍ය සේවා බෞද්ධ සංගමේ ප්‍රධාන අනුශාසක අතිපූජනීය විද්‍යා විශාරද රාජකීය පඬිතු මණ්ඩිහේ පඤ්ඤාසීහා බිදාන මාහිමි මහා නායක මාහිමිපාණන් වහන්සේටද මේ කුසලානුභව බලෙන් නිරෝගී සැප බල ඇතුව සත වර්ෂ කාලයක් දීර්ඝාසරේ සම්පත් අභිවර්ධනයේ වේ පාරමී මුදුන්පත් වේ මතු තුන් ලෝතුරා බුදු බවත් වේවා කියාපි ගෞරවයෙන් පින් පමුණුවෙමු ධර්මානුශාසනාව පැවැත් වූ අද දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ